තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුව මේ පවත්වන්නේ විවහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූනි මාසයේ අද 25 වෙනි බ්‍රහස්පතින්දා දවස ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා අපි මේ කාලය ගන්නවා මේ දහම් හමුව සඳහා ඒ සඳහා අපේ පිරිස එකතු වෙන්නේ අන්තර්ජාලයේ Skype මාධ්‍යයෙන්. අදත් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ සදහම් හමුව සඳහා එකතු වී සිටිනවා. හැම දිනම අපි ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා විශේෂයෙන් පූජනීය ස්වාමින් වහන්සේලා මෙහිණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස ඉතින් අපි මේ විදිහට දහම් හමුවකින් එකතු වන්නේ ඇයිද කියන කාරණේ හැමෝමත් දන්නවා. අපි හැම දිනාටම ඉලක්කයක් යොමුවක් පරමාර්ථයක් අරමුණක් තිබෙනවා. ඒ තමයි මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම. ඒක අපේ ආගමික පරමාර්ථයක් වගේ බැලූ බැලමට පෙනුනට ඇත්ත වශයෙන් මේක ආගමික પરමාර්ථයක් කියලා කියන්න බෑ. ඒක විශ්වයේම සියලු සත්වයාට පොදු ගැටලුවක් විසඳා ගැනීමක් හැටියටයි අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. දුක්ඛ කියන එක කිසියම් ආගමක් අදහන කිසියම් ජන වර්ගයකට කිසියම් පිරිසකට අදාළ කාරණයක් නෙවෙයි විශ්ව සාධාරණ පොදු ධර්මතාවක් අනෙක් සත්වයන් කෙසේ වෙතත් මානවයා තුළ මේ తත්වය අප අප තුළ මේ తත්වය දකිනවා. ඉතින් මේ දුක්ඛ නිරෝධය නිබ්බාන නිවීම සැනසීම ඉලක්ක කරගත්ත දෙයක් මේ තථාගත ධර්මයෙන් ගන්නවන්නේ අන්නේ පොදු කාරණේ ඉලක්ක කරගෙන නැත්නම් දුක්ඛ නිරෝධය දුකින් මිදීම ඉලක්ක කරගෙනයි මේ සදහම් හමුව අප පවත්වන්නේ මෙහිදී තථාගත බුදු පියාණන් වහන්සේගේ මාර්ගෝපදේශන තමයි අපි භාවිත කරෙන්නේ.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 කියවන තවත් බොහෝ දෙනෙකුට මේන් යහපතක් සිදු වෙනවා. ඒක නිසා මේක අත්හිත වැඩක් විතරක් නෙමෙයි පරහිත වැඩක්. අත්හිත පරහිත ඒ කියන්නේ උභය තමන්ටත් අනුන්ටත් යහපතක් සිදුවන කටයුත්තක් හැටියට අපි මේ කටයුත්ත කරන්නේ. ඉතින් මේ වන විට අප මුලින් මතක් කළා වගේ මහා සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශය හැටියට තියාගෙනයි මේ සදහම් හමුව අපි පවත්වාගෙන යන්නේ. මහා සතිපට්ඨාන දේශනාව ආරම්භ කරද්දී උද්දේශය ඇතුළත් වන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා. විසුද්ධි කිව්වේ අපි මේ කතා කරන නිවීම සැනසීම නිවන නිවනට වෙනත් නමක්. ඉතින් ඒ සඳහා පහසු මඟක්, කෙටි මඟක් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මූලික වශයෙන් සතර ආකාරයක සිහිනුවන උපද්දා ගැනීම, සිහිනුවන පවත්වා ගැනීම. චත්තාරෝ සතිපට්ඨාන එතකොට සිහිනුවන උපද්දා ගැනීමයි සිහිනුවන පවත්වා ගැනීමයි මෙතන මූලික කුසලතාව. ඒක සිව් වැඩෑරුම නැත්තම් ශේත්‍ර ශේත්‍ර හතරකට වෙන් කරලා දේශනා කරලා තියෙනවා. ඉතින් මේ වෙන් කිරීමත් ඇයිද කියන කාරණේ අපිට පේනවා. මේ සියලු දේ සබ්බං කියන වචනේ pāli භාෂාවේ දෙනවා. එක්තරා වචනයක් මේක මේකට අර්ථයක් සාමාන්‍ය අර්ථය ගත්තොත් සියල්ල කියන එකයි සබ්බං කියන්නේ. සියල්ල කියන්නේ මොකද්ද කියලා ගත්තොත් හරි අමාරුයි සියල්ල කියන්නේ කොමක්ද කියලා අර්ථකථනය කරන්න. ඉතින් අපි සියල්ල කියන්නේ නාම රූප. එහෙමයි අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. නාම ධර්ම රූප ධර්ම. ඒ නාම ධර්ම රූප ධර්ම කියලා වෙන් කරලා කිව්වත් මේකේ අන්තිමට බලපුවාම එකට පවතින ධර්මතා හැටියට නාම රූපං කියලා තමයි අපිට කියන්නේ. මේ ලෝකයේ තියෙන භාවිත වන විවාහාර වෙන නම් ගම් වශයෙන් හඳුන්වන හැඳින්වෙන ඇති වෙන පවතින නැති වෙන බොහෝ දේ තියෙන අප්‍රමාණ අසංකේය සංඛ්‍යා වෙන් ගණනය කළ නොහැකි අපමෙය ප්‍රමාණ වලින් මිනුම් වලින් මැනලා ප්‍රමාණ කළ නොහැකි බොහෝ දේ තිබෙනවා. ඒ සියල්ල සාමාන්‍ය විවාහාරයේදී අපි ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, සත්වය පුද්ගලය, කාලගුණ දේශගුණ ආදී දේවල් සිතුම් පැතුම් ආදී වශයෙන් ඕවා වෙන් කරලා දක්වනවා. අන්තිමට අපි මේ සියල්ල කොටස් දෙකකට බුදුදහමේ පෙන්වා දෙනවා නාම සහ රූප කියලා. නාම රූප දිහා බලපුවහමත් ඒවා තේරුම් ගැනීමේ පහසුව පිණිස වෙන්වෙන් කරලා තිබුණාට ඒකත් තියෙන්නේ එකට. ඒක පොදියක් විදියට. ඒක නිසා නාම රූපං කියලා තනි වචනයක් භාවිත කරනවා. ඒක අජ්ජත්තික බහිද්ධා වශයෙන් තමා තුල විතරක් නෙමෙයි පරිබාහිරෙත් තියෙනවා. ඉතින් මේ නාම රූප වලට තමයි සියල්ල කියලා කියන්නේ. ඉතින් මේ සිහිය පිහිටවන්නේ වෙන දෙයක් ගැන නෙවෙයි. මේ නාම රූප ගැන. මේ සතර සතරට බෙදලා අරන් තියෙන්නේ නැත්නම් විශේෂේත්‍ර හතරක් විදියට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ නාම රූප. මේ හතරේ කායානුපස්සන අපි කතා කරලා අවසන් කෙරුවා. ඒ කොටස ඉතින් එහි තියෙන්නේ 아무තු දෙයක් නෙමෙයි ඉතින්. රූප ධර්ම. සම්පූර්ණ ශරීරේ කය මූලික කරගෙන තියෙන රූප ධර්ම. කාය. ඉතින් සමස්ත රූප ධර්ම වල මධ්‍ය කේන්ද්‍රය කියලා අපි කිව්වා. කවුරු හරි ඉතින් වෙන වෙනත් දේවල් වලට විශේෂ වටිනාකමක් දෙන්න පුළුවන්. නමුත් වටිනාකම් දීම කියන කාරණේ ගත්තොත් අපි රූප ධර්ම වලට වටිනාකම් දුන්නොත් වැඩිම වටිනාකම දෙන්නේ මොහොකට පුද්ගලෙක් වැඩිම වටිනාකම දෙන්නේ මේ ශරීරය කාය අනිත් හැම දෙයක්ම බලපුවාම මේ කාය වෙනුවෙන් එකතු කරන, රැස් කරන, නිර්මාණය කරන, පවත්වාගෙන යන දෙයක්. අපි මේ බාර පරිබාහිරේ ගහක් කොලක් හිටෙව්වත් ඒකේ අන්තිම ඉලක්කය තමන්ගේ පැත්තට කැරකිලා එනකොට බලපුවහම මේ පැවැත්ම ශරීරයේ පැවැත්ම වෙනුවෙන් කරන දෙයක් බව අපිට පේනවා. ඔන්න ඔය ලක්ෂණේ තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ මේ රූප ධර්මවල මූල මූල මූලික දේ මූලික ප්‍රධාන දේ ප්‍රමුඛ දේ කාය. ඉතින් කාය තමයි නැත්තම් ශරීරය තමයි බුදුරජාණන් වහන්සේ මේ රූප ධර්ම පිළිබඳ සිහිනුවන උපත් ඉපැද්දීම සඳහා සිහිනුවන පවත්වා ගැනීම සඳහා දෙන කමඨහන්. තමන්ගේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති තමා වශයෙන් සලකන දැන් අපි මේකට මම මගේ මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් කියලා පුළුවන් කමක් නැහැයි කියලා අපි දන්නවා. නිකන් අජත්තන්වා කියලා පාවිච්චි කරන්නේ ඒකයි. තමන්ගේ කියලා තමයි අපි යෝගට සිංහලට පරිවර්තනය කරන්නේ. තමා වශයෙන් සලකන ආ සමා වශයෙන් සලකන. ඉතින් ඒ විදිහට සමා වශයෙන් සලකන රූපකායේ යථා ස්වභාවය අවබෝධ කරගත්තම බහිද්ධාවා කායේ ඒ මේ ශරීරයෙන් පරිබාහිරව තියෙන සියලු රූප ධර්මවල යථා ස්වභාවයත් ඒ අනුසාරයෙන් අවබෝධ කරගන්න පුළුවන්. මොකද රූප ධර්ම විවිධ නංගොත් වලින් අජ්ජත් බහිද්දා කියලා වෙන් කරලා දැක්ුවත් අන්තිමට යාච අජ්ජත්තිකා යාච බාහිරා අධ්‍යාත්මික තමා වශයෙන් සලකන දේත් බාහිර වශයෙන් සලකන දේත් අන්තිමට එකයි. ඉතින් ඒක නිසා මේකේ ඇතුළත අජ්‍යත්ත කොටස විනිවිද දැක්කනම් අජ්ජත්තේ යථා ස්වභාවය අවබෝධ කරගත්තනම් බහිද්ධාව ඒ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ඉතින් අනිත් එක අර අපි අන්තිමද කතා කළ මහා හත්තිපදෝපම සූත්‍ර වගේ දේශනාවල සරියුත් ආමඳුරෝ පෙන්නන මේ මේ අජ්ජත් රූපකාය හරිම ස්වල්ප දෙයක්. ඊටාම කුඩා අපමත්තකම් කියලා කිව්වා. අල්ප මාත්‍ර කුඩා දෙයක්. බහිද්ධාවේ තියෙන රූප ධර්ම මහල්ලක කියන වචනෙන් පාවිච්චි කරා අති විශාල ප්‍රමාණ කරන්න බැරි තරම් ඉතින් බලපුවහම මේ දෙකේම ස්වභාවය එක එකමයි. අනිත් අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න ස්වභාවයෙන් යුක්තයි. ඉතින් එහෙමනම් මේකට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් මමය මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක් නොවන බව වැටහෙන. ඒ වැටහීමත් එක්ක තමයි අර අවිජ්ජා දෝමනස්ස මේකේ සූත්‍රයේ මුලදිම දේශනා කරා ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. අවිජ්ජා කිව්වේ ඇලෙන ගතිය. දෝමනස්සං කිව්වේ ගැටෙන ගතිය. ඉතින් අපි රූප ධර්ම වල යම් ආකාරයක ඇලීමක් ගැටීමක් තියාගෙන හිටියනම් ඒ ඇලීම ගැටීම නිමා වෙනවා. අපිට මේ රූප ධර්ම කෙරෙහි උපේක්ෂා වෙන්න උපේක්ෂා වෙනෝ හිත. ඒකයි ස්වභාවය. අනිශ්චිත කියන වචනේ අර්ථය අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීයති කියලා ඉතින් නිශ්චිත වීමක් නැහැ. හැබැයි ඉතින් අත්තිකායෝතිවා 50 කියලා මේ කය කියලා එකක් තියෙනවා. නැතුව නෙවෙයි එහෙම එකක් තියෙනවා. රූපී රූප ධර්ම වලින් සකස් වන යම. අත්තිකායෝතිවා 50 සතිපත්තුපත්ිතා හෝ. ඉතින් කයක් තියෙනව නැතුව නෙමෙයි ශරීරයක් තියෙනවා අපි හැමෝටම ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒක හිතින්ම අවාගත් එකක් නෙවෙයි. රූප ධර්මවල සතර මහා භූත වලින් සකස් වෙච්ච එක. අපි ඒක ගන්නෙ බුදුරජාණන් වහන්සේ අපට ඒක දෙන්නේ උපකාරක ධර්මයක් හැටියට පාවිච්චි කරන්න මිසක මේ කය ඉස්සරහට ගන්නවන්නේ දැන් කායානුපස්සනාව එහෙමයි. මුලට ගන්නෙ කය. පංචස්කන්ධවලට ගිහිල්ලා උගන්වනකොටත් මුලට ගන්නෙ රූපස්කන්ධය. එහෙම තියෙනවා. නිතරම මුලට අරන් දෙන්නේ මේ ඕලාරික අත්භාව ප්‍රතිලාභය කියලා දහමේ හඳුන්වන මේ රූපකාය ශරීරය. ඉතින් ඒක දෙන්නේ මේ මේ මේ කටයුත්තර මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න උපකාරක ධර්මයක් විදිහට විතරයි. ඒක නිකන් උපමාවකින් කිව්වොත් දැන් අපි අර මොකක් හරි දෙයක් උස්සන්න නැත්නම් පෙරලන්න. අපි හිතමු ගලක් පෙරලන්න කියලා උදාහරණයක් හැටියට. ඉතින් පොඩි ගලක් ගන්නවා අඩේට. තියලා ඒකට මේ මොකක් හරි ලීයක් හරි මොකක් හරි තියලා යටින් තියලා ඒ පොඩි ගල ඊට වඩා පොඩි දෙයක් පාවිච්චි කරලා අර ලොකු එක පෙරලලා දානවා. එතකොට ඒ වගේ දෙයක් මේ කායානුපස්සන. අර පොඩි දෙයක් දෙන්නේ පොඩි මහා විශ්වය තුල පවත් විසිරීලා පැවතිලා තියෙන රූප ධර්ම ගැන නිකන් විනාඩියක් දෙකක් හිත හිත යොමු කරලා බැලුවොත් අසංකේයයෙන් අපමෙය. ඉතින් රූප ධර්ම වලට එක්කනේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ විශේෂ වේවා මිසේ නොවේවා ආදී වශයෙන් කියලා. ඉතින් මේ අප්‍රමාණ ප්‍රමාණ කළ නොහැකි මහ විශාල දේ කොහොමද බුදුරජාණන් වහන්සේ පෙරලා දාන්නේ මේ ශරීරයේ නැමැති උපකාරක ධර්මය නැත්තම් අඩේ පාවිච්චි කරලා මේ ජැක් එක ගහලා තමයි මේ පොඩි අර අපි දන්නවනේ ජැක් එක කියන එක මේ වාහනවල උනත් වාහනේ මහා විශාලයි. ඒ වගේ ජැක් එක හරි පුංචි. ඒක නිකන් අතේ ගෙනියන්න පුළුවන්. එක. ඒක ගහලා අපිට මේ අවශ්‍ය ප්‍රමාණයට මේ වාහනේ උස්ස ගන්න පුළුවන්. මේ විදිහට මේ මේ ජැක් එකේ ස්වභාවයෙන් අඩේ වගේ මේක ජැක් එක වගේ ශරීරේ. ඉතින් ඕක තේරුම් ගත්තම අර මහ විශාල මිනිස්සු දැන් මේක හොය හොය යන අතන කොහමද මෙතන කොහමද ඉතින් යන්ත්‍ර සූත්‍ර හදාගෙන දැන් පොළවේ ඉඳලා මදිනේ ඉතින් අජට ආකාශයට ගිහිල්ලා හොයනෝනේ මේක මොනවද මේකේ තියෙන්නේ කියලා පවුරු ගාලා ඇඟිලි ගහලා <clears throat> හොයන රූප ධර්ම ගැන මේ හොයන්නේ වෙන දෙයක් නෙවෙයි මේ බාහිරේ හොය හොයා යන්නේම රූප ධර්ම ගැන අර බාහිරේ නාම ධර්ම නැහැනේ නාම ධර්ම කොටස බැලුවොත් ඒක තියෙන්නේ තමා තුළ. බාහිරය හොයන තරමක් හොයන්නේ රූප ධර්ම පිළිබඳව. ඉතින් ගවේෂණ පරිේෂණ කරනෝ කෙලවරක් නැතුව. ඉතින් ඒවයි අන්තිමට තව තව තණ්හාමාන දිට්ටි මිසක වෙන 아무තු දෙයක් හම් වෙලා නැහැ මානවයාට මේ කාලේ. ඒ වුණාට ඒක ඔය ලැබිච්ච යම් යම් රූප ධර්ම වල තියෙන යම් යම් ගති ලක්ෂණ ස්වභාව නිසා ඕවා අමුණලා පුරුද්දලා එකතු කරලා ඇසෙම්බල් කරලා යම් යම් දේවල් හදාගෙනක් තියෙනවා. යම් ප්‍රයෝජනවත් දේවල් හදාගෙන තියෙනවා. ඒව ගැන ටිකක් උඩඟු වෙනෝ උද්දාම වෙනෝ ඒක මමයේ මගේ කියා ගන්නෝ නැවතත් ඒවට තණ්හායමානයේ තිටීම් බැඳිලා දුක හදනෝ මිසක මේ රූප ධර්ම පිළිබඳ කරන පරිේෂණ ගවේෂණ නිර්මාණ ප්‍රතිනිර්මාණ වලින් මේ දුක කියන අපේ ප්‍රධාන ගැටලුව විසඳිලා නැහැ. හැබැයි සත්‍ය හිතන මිනිස්සයා විශේෂයෙන් සත්‍ය අපි දන්නේ නැහැ මිනිස්සයා හිතනවා මේකෙන් පුළුවන් කියලා මේ බාහිරේ තියෙන රූප ධර්ම හොයලා විමසලා පරිේෂණ කරලා ගවේෂණ කරලා මේ ඒකෙන් දුකින් මිදෙන්න පුළුවන් කියලා. මේ හිතලා තමයි ඔය අත නෑර පරම්පරාවෙන් පරම්පරාවට මේ පරිේෂණ ක්‍රමවේද භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියලා අපි විද්‍යා හදාගෙන ඉතින් මේ රූප රූප ධර්මය ගවේෂණය කරන පරිේෂණය කරන ඔය බුදුරජාණන් වහන්සේ ඉතින් බාහිරේ ওই මහා විශාලයට තියෙන එක ගැන හොයන්න ගියේ නෑ අඩේ අර ජැක් එක අඩේ විතරක් දුන්නා දීලා ඔය චූටි අඩේ තියලා පෙරලා දැම්මා අර මහ විහාලේ. එච්චරයි කෙරුවේ. ඉතින් මේ අපි මේ මේ දක්වා කතා කරේ ඔය අඩේ ගැන ඔය ජැක් එක ගැන අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති මේ මේ අපි හැමෝටම හම්බ වෙලා තියෙන සබාධමයෙන් ලැබිච්ච මේ රූප කාය. ඉතින් මම හිතන්නේ හොඳට මේ තමන්ගේ ශරීරය පිළිබඳ හොඳට සතිමත්ව ඉන්නෝ නම් මේකේ යථා ස්වභාවය අපිට තේරෙනවා ඇත්ත වශයෙන්. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ගැඹුරු දේශනාවක් සූත්‍රයක් අසුරු නොකලත් මේ ශරීරය පරිහරණය කරන පාවිච්චි කරන වෙලාවේ පිළිබඳව අවබෝධයකින් ඉන්නවා නම් කායානුපස්සී කායේ කායානුපස්සී විහෙරති සාමාන්‍ය ජීවිතයේ තුල දිනදා ජීවිතේ තමන්ගේ ශරීරය පිළිබඳ අවධානයෙන් ඉන්නවා නම් හොඳට තේරෙනවා මේකේ යථා ස්වභාවය. මේක අනිත්‍යයි අනාත්මයි කියලා ඉතින් බුදුරජාණන් වහන්සේට කවුරුවත් කියලා දුන්නේ නැහැ ඒක. උන්වහන්සේ සිහිනුවන උපද්දල මේක දිහා බැලුවා. මොකද්ද මේක? මොකද මේක මේක අශ්යෙන් දුක එනවනේ. කවුරුත් පිළිගන්නවා මේ මේකේ ජරාවටපත් වෙනවා ව්‍යාධි ලෙඩ වෙනවා මේකේ තියෙන අර ශක්තිය පෙනුම හැඩය පන ගෙවි ගෙවි යනවා ජරා ලෙඩ වෙනවා හිතේ ගමන් මේක අක්‍රිය මට්ටමට වැටෙනවා රෝගාබාධ වලට ලක් වෙනවා ව්‍යාධි මරණ ඔය වගේ දේවල් වලට ලක් වෙනවා මේ. ඉතින් ඕක කවුරුවත් නොකිව්වත් ඕවා සිද්ධ වෙන වෙලාවේ හොඳට සීනුවන උපද්දල බැලුවොත් මේ රූප ධර්මවල රූප කායේ යථා ස්වභාවය වැටේ. ඉතින් එතකොට මේ ඒකට තමයි නිබ්බිදා කිව්වේ. ගැඹුරු වැටහීමක් එනවා මේක තුළ. ඉතින් බහිද්ධාවේ බැලුවත් අජ්ජත්තයෙන් වටහා ගන්න දේ බහිද්ධාවේ බැලුවත් අර මහ විශාලය කියපු එක මහගල. ඒක ඉතින් අර අජ්ජත්ත අර චූටි මුක්කුවෙන් අර අඩයෙන් අර ජැක් එකකින් පෙරලා දාන්න පුළුවන්. අය ඒකත් මෙහෙම තමයි ඉතින් කියලා. එතකොට මේකට උපේක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔහොම දෙයක් ওই විදිහේ දෙයක් තමයි මේ කායානුපස්සනාවෙන් අපි මේ කළේ. එතකොට දැන් අපිට කයක් තියෙන බව ඇත්ත අත්තිකායෝ. අත්තිකායෝ කයක් තියෙනවා. කාටත් තියෙනවා ඒක. ඉතින් අත්තිකායෝති වාපනස්ස. හැබැයි මේ කයක් ඇතයි කියලා මේ ඇති කය අපි ගන්නෙ තවදුරටත් මේක ගැන නිකන් කෙලෙස් හදාගෙන තණ්හා මාන දිට්ඨිය ඇති කරගෙන මේ දුක වැඩි කරගන්න නෙවෙයි කය කයම උපකාරී කරගෙන අර මහා බර දෙයක් මහ විශාල දෙයක් පෙරලා දැම්මේ ඒ වගේම පොඩි එකක් පාවිච්චි කළා වගේ. මහා විශාල දෙයක් ඉස්සුවේ ඒ වගේම පොඩි දෙයක් පාවිච්චි කරලා වගේ මේ අපමත්තට අපමත්තටකම් කායම් අල්පමාත්‍රෝ මේ ශරීරය පාවිච්චි කරලා ඒකේ යථා ස්වභාවය අවබෝධ කිරීම තුළින් අර මහල්ලකම් මහ විශාල මේ රූප ධර්ම ටික ඔක්කොම පෙරලා දැම්ම වගේ ඒක යථා ස්වභාවය අපි අවබෝධ කරගන්න. දැන් අපිට මේ පුංචි එක ගැන වුණත් මහ එක ගැන වුණත් අමුත්තක් නැහැ. යාච අජ්ජත්තිකා යාච බාහිරා. අජ්ජත්තං වාකායේ බහිද්ධා වාකායේ. ඒ අමුත්තක් නැහැ දැන් ඉතින්. අපි දන්න මේක මෙහෙමයි කියලා. මේකේ හැටි මෙහෙමයි මේකේ ස්වභාවය මෙහෙමයි කියලා. ඉතින් අපිට ඊට පස්සේ දැනෙනවා සංවේදී වෙනවා. අපේ ශරීරය අනිත් එක්කෙනාගේ ශරීරය ගැන අපි ඔය අනිත් අය ගැන ඉතින් කැප වෙලා කටයුතු කරන්නේ. ඉතින් මම දැක්ක මේ සමහර ඇත්තෝ අනිත් ඇත්තන්ගේ ලෙඩ රෝග ආදී දේවල් ගැන බොහොම අවධානයෙන් සැලකිල්ලෙන් උපදෙස් දෙන ආදී දේවල්. ඉතින් ඒ ඒ මොකද ඒ තමන් තමන්ගේ කායේ කායානුපස්සී අජත්තං වා කායේ කායානුපස්සී තමන්ගේ මේ ශරීරයේ ලෙඩ වෙනවා වයසට යනවා දුර්වල වෙනවා එකෙන් අපහසුතා ඇති වෙනවා දුෂ්කරතා මතු වෙනවා කියලා තමන් තමාගේ කය තුලින් අවබෝධ කරගෙන ඉතින් ඊට පස්සේ බහිද්ධාවා කායේ ඒ තුලිනුත් අවබෝධ වෙනවා අනේ අනිත් මනුස්සයරත් මේ වගේ ඇති එහෙනම් මම <coughs> මට පුළුවන් විදියට අනිත් එක්කෙනාට උදව් උපකාර කරන්න ඕන කියලා අර කරුණාවන්ත භාවයේ පහළ වෙනවා. කරුණාව ඇති වෙනවා. අනිත් එක්කෙනාට කෑමක් බීමක් ගැනද, ලෙඩ රෝගයක් ගැනද, අපහසුතාවයක් ආදියක් ගැනද දැනුණොත් දැක්කොත් ඉතින් ඒකට උදව් උපකාර කරන්න පෙළඹෙනවා. ඒ මොකද අජ්ජත්තං වා කායේ තමා තමා තුලින් තමාගේ අර රූපකාය තුලින් මේක දැකගත්තා. ඉතින් මෙන්න මේ වගේ ඉතින් අපි උපේක්ෂා වෙනවා මේක හැටි මෙහිමයි කියලා. ඉතින් කම්පා වෙන්නේ නැහැ. මොකද දැන් අපි දන්නවා අපේ ශරීරය තුල සිදුවෙන දේවල් වලට ඉතින් කම්පා වෙලා වැඩක් නැහැ කියලා දැන් ප්‍රත්‍යක්ෂයි. මේක නිතරම අර වය ධර්මයේට වය පැත්තට යන්නේ. සමුදේ වෙච්ච කය ඒකයි මේකේ කිව්වේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. ඉතින් ඔය වය වය වය දකින්න. ඉතින් උපේක්ෂා වෙනවා. ඒකයි. ඉතින් ඔන්න ඔහොම දෙයක් අපි මේ මහා සතිපට්ඨාන දේශනාවේ නාම රූප වලින් රූප කොටස වෙනම වෙන් කරලා වගේ අරගෙන නාම රූප එකට තියෙන දෙයක් බව අපි කලින් කිව්වා. නමුත් මේ බුදු පියාණන් වහන්සේ රූප කොටස ඕලාරික ඝන බහල කොටස වෙන් කරලා පොඩ්ඩකට වෙන් කරලා අරගෙන ඒකත් කොටස් වශයෙන් කේසාලෝමා ආදී වශයෙන් උත් පෙන්නලා පඨවි ආපෝ ආයෝ තේජෝ වශයෙන් උත් පෙන්නලා නව සීවතික වශයෙන් පෙන්නලා මේකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න අපිට මඟ පෙන්වීමක් කළා. ඒ අපිටත් ඕකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. ඒ අපි මේ කලේ ඒ කාර්යය. ඒ අපි එදා කිව්ව මේ රූප පිළිබඳ ඇලීම ගැටීම මුලාව. ඔකට අපිට අනිවචනයක් කිව්ව රූප නඩුව. නැත්නම් රූප තණ්හා, රූප උපාදානය. ඉවරයි. ඔකට ආයේ ආයි ආයි දෙයක් නැහැ. ඔක ඉවරයි දැන් තේරෙනවා. ඉතින් මේක මේකේ කෙලින්ම මේ අනුපාදාන වෙනවා. ඒකට තමයි අපි කිව්වේ මේ නඩුව ඉල්ලාස් කරගත්තා කියලා. මෙච්චර කාලයක් අල්ල බදාගෙන මම මේ මාගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා එවැනි අවිද්‍යාත්මක දෘෂ්ටියක දැක්මක ඉඳපු අපි කායानुපස්සනාව තුළින් හරි තැනට එනවා. ඇවිල්ලා දැන් අනිශ්චිතෝච විහෙරති. නැස කිංචි ලෝකේ උපාදිය. අනිශ්චිතයි දැන්. ඒ ඔය විදිහට අපි මේ කොටස විමා කරලා ඉතින් කායානුපස්සනාවෙන් පස්සේ අපි දිගටම මේ සතිපට්ඨාන දේශනාවත් එක්ක ඉදිරියට යනවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙනවා වේදනානුපස්සනාව කොටසට යොමු දැන් අර රූප ධර්ම වලින් නාම ධර්ම පැත්තට යොමු වීමක් මේ තියෙන්නේ. දැන් නාම විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ කතමංච භික්ඛවේ නාමං වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති භික්ඛවේ නාමං කියලා. ඉතින් නාම ගැන කතා කරනකොටම මුලට ගන්න වේදනා තමයි. එතනත් එහෙමයි ස්කන්ධ කතා කරුවත් එතන රූපස්කන්ධය ළඟට වේදනාස්කන්ධය. අනුපස්සනා කතා කරුවත් කායානුපස්සනා ළඟට වේදනානුපස්සනා. ඒ අර ප්‍රමුඛතාවයේ අනුව ගන්නවා බුදුරජාණන් වහන්සේ දැන් රූප ධර්ම මුලට ගත්තා නාම ධර්ම නාම ධර්ම එකක් විදියට නාමං කියලා කියලා තිබ්බට අර රූප ධර්ම කොටස් කොටස් කරලා වෙන් කරලා අජත්ත බහිද්දා කරලා මේක තේරුම් ගන්න අපිට උදව් කෙරුවනේ. ඒ වගේ නාමං නාම ධර්මත් කොටස් කරලා පෙන්නනවා මූලික වශයෙන් පහකට වෙන් කරලා පෙන්නනවා වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාරෝ මේ මානසික తত্ত্বය අපිට ওই නාම කියන pāli වචනේට කොහොමද අපි සිංහලට අර්ථකථනයක් දීගන්නේ මනෝභාව මානසික தත්ත්වයන්. ඕවා ඉතින් ඇහින් ඇහින් බලන්න, කනින් අහන්න, නාසයෙන් ඉඹල බලන්න, දිවෙන් ලෙව කාලා බලන්න, අතින් අත ගාලා බලන්න, කයින් ස්පර්ශ කරලා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි නාම ධර්ම. ඒක මනෝවිඤ්ඤීය දෙයක්. මනසේ තියෙන දෙයක් මනසින්ම අඳුනාගත යුතු දෙයක්. කයින් අඳුනා ගන්න බෑ නාම ධර්ම. නමුත් කය ඇසුරු කරගෙන පවතින දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. කය ඇසුරු කරගෙන පවතේ. එතකොට දැන් ඔන්න නාම පැත්තට යොමු වෙනවා. මෙතනින් ඉදිරියට එතකොට නාම වලින් මුලටම ගන්න මේ වේදනා කියන්නේ. ඉතින් වේදනා කියන වචනේ අපිට හුරු පුරුදු වචනයක්. අපි නිතර භාවිත කරන වචනයක්. බොහෝ වෙලාවට සාමාන්‍ය විවාහාරයේ වේදනා කියන වචනේ භාවිතා කරන්නේ ශරීරයේ ඇතිවෙන කිසියම් ආකාරයක කැක්කුමක් වගේ දෙයක් හැඳින්වීම සඳහා තමයි හුඟක් වෙලාවට වේදනා කියන වචනේ සාමාන්‍ය සාමාන්‍ය ජනතාව ව්‍යවහාර කරන්නේ ඒක. නාමාර්ථයකින් නෙමෙයි නිකන් රූපාර්ථයකින් පාවිච්චි කරන්නේ වේදනා කියන්නේ. බඩේ කැක්කම දතේ කැක්කම මොකක් හරි ශරීරයේ ලෙඩක් හැදුනොත් එහෙම නැත්නම් මොකාරි හැපුණොත් කැඩුනොත් බිඳුනොත් ඉතින් කියනවා හරි කැක්කමයි වේදනාවයි මෙතන කියලා. ඒ ඒ කියමන ਸਰව සම්පූර්ණ වශයෙන් හිස් කියමනක් කියන්නත් බෑ. මොකද ඒ එතන තියෙනවා යම් ආකාරයක දැනීමක් යම් ආකාරයක ඒ විඳින ගතියක් ඒකේ තියෙනවා. නමුත් මේ වේදනා කියන්නේ මානසික තත්වයක්. ඒක නාම ධර්මයක්, රූප ධර්මයක් නෙවෙයි. ඉතින් අපිට සිංහලෙන් ඕකට ගන්න පුළුවන් හොඳ වචනේ වෙන්නේ මේ විඳිනවා කියලා. විඳීම, වින්දනය. වින්දනය. ඉතින් ඒක නිසා ඔය වින්දනයත් බුදුරජාන් වහන්සේ හය ආකාරයකින් පෙන්නනවා ඉතින්. ඇස මාධ්‍ය කරගෙන විඳිනෝ චක්කු සම්පස්සජා වේදනා. ඒ කියන්නේ ඇහැට පේනවා ඇහිම් බලලා ඒ පේන වස්තුවේ පේන රූප ධර්මයේ තියෙන ව්‍යංජන අනුව්‍යංජන නිමිති අනුව්‍යංජන පදනම් කරගෙන කිසියම් ආකාරයකට ඒ විඳීමක් මනසේ ඇති අපි හිතමු ඇහැට පේන දෙයක්. ඉතින් අපි ඒක බලලා කියනවා ඒකේ වර්ණය හෝ ඒකේ දිග පළල උස මහත හෝ ඒකේ තියෙන රටාව රිද්මය තාලය බලලා අහලා ඉඳලා අපි කියනවා නේ මේක ලස්සනයි හැඩයි හොඳයි මිහිරි එක එක විදිහේ වචන පාවිච්චි කරනවා අර වේදනාව විස්තර කරා. අර විස්තර කරන්නේ ඔය හැඩයි කිව්වත්, ලස්සනයි කිව්වත්, මිහිරි කිව්වත්, රසයි කිව්වත්, හරි පහසොයි, සුවයි කියලා ඔහොම කියනෝනේ. ඉන්ද්‍රිය ගෝචර වෙන දැන් ඇහැට පේන එක කියන්නේ අපි ලස්සනයි කියලා. කනට ඇහෙන එක කියන මිහිරි කියලා. නාසයට දැනෙන ගන්ධය අපි සුවඳයි දිවට දැනෙන එක අල්ලලා රසයි කියන. කයට දැනෙන එක අල්ලලා කියන හරි පහසුයි ආදී වශයෙන් කියන. අර විඳ දේ වචනයට පරිවර්තනය වීමක් මෙතන තියෙනවා. ඒතර අර ඇහින් දැක්ක දේ තුල කනට ඇහුණු දේ නාසයට දිවට කයට දැනුණු දේ තුල සහ මනසට වැටහුණු දේ තුල කිසියම් සුවදායි පිනවන ස්වභාවයෙන් යුක්ත වින්දනයක් තියෙනවා නම් අපි ওই වචන මාලාව පාවිච්චි කරනවා. ලස්සනයි, මිහිරි, සුවඳයි, රසයි, පහසොයි. හොඳයි. කොහොම කියන. අනිත් පැත්තට ඔය ඉන්ද්‍රිය ගෝචර වෙන දේවල් වල ඒ තියෙන කිසියම් කටුක වින්දනයක් නම් පෙළන ගතියක් නම් අර ඉනවන ගතිය නෙවෙයි පෙළෙන ගතියක් නා. ඉතින් එතකොට අපි වෙනත් වචන මාලාවක් පාවිච්චි කරනවා. ඒත් වේදනාවටම පාවිච්චි කරන වචන මාලාවක්මයි. පෙර ලක්ෂණයි කියපු එක ඉතින් කැතයි කියන. මිහිරි කියපු එක අමිහිරි කියන. රසයි කියන එක නීරසයි කියන. සුවඳයි කියන එක ගඳයි කියන. ඊළඟට පහසුයි කියන එක අපහසුයි කියන. මේක හරි හොඳයි එහෙම වැඩක් නැහැ කියලා. කරදරයක් කිය. ප්‍රයෝජනයක් කියපු දේ කරදරයක් කිය. ඔය විදිහට මේ විඳින දේ චක්කු සම්පස්ස ඇස මාධ්‍ය කරගෙන විඳින චක්කු සම්පස්සජා වේදනා. කන මාධ්‍ය කරගෙන විඳිනවා සෝත සම්පස්සජා වේදනා. නහය නැහැ මාධ්‍ය කරගෙන විඳිනවා. ගාන සංපස්සජා වේදනා. දිව මාධ්‍ය කරගෙන විඳිනවා. જીවහා සංපස්සජා වේදනා. කය මාධ්‍ය කරගෙන විඳිනවා. කාය සංපස්සජා වේදනා. මනස යොදවල යෙදවීමෙන් විඳින මනෝ සංපස්සජා වේදනා. ඔය විදිහට වේදනාව මේ විඳිල්ල විඳීම හය ආකාරයකින් මේ මාධ්‍ය කරගෙන මේ ඇස ගණනාසය දිවකය මන කියන මේ හය මාධ්‍ය කරගෙන මේ විඳීම කරනවා. ඉතින් විඳීම නැතුව බෑ. විඳීම නැතුව බෑ. විඳීම කියන්නේ ස්වභාවික දෙයක්. දැන් අපි කායානුපස්සනාවේදී තේරුම් ගත්තනේ. කය කියන්නේ ස්වභාවික දෙයක් කියලා. මේ කය කියන්නේ වැරද්දක්. මොකක් හරි අපේ අතින් සිද්ධ වෙච්ච වැරද්දක්. ඒ එහෙම මොකක්වත් නෙවෙයි. ස්වභාවික දෙයක්. එතකොට ඒ ස්වභාවික දේ තමයි අර අවබෝධ කරගත්තේ තේරුම් ගත්තේ. ඊළඟට මේ ස්වභාවික දේ ස්වභාවික දෙයක් හැටියටම පිළි අරගෙන මේක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න අපි පුරුදු පුහුණු වුණා. ඒකටයි මඟ කිව්වේ බුදු කියන්න. වේදනානුපස්සනාවට ආවම ඒ පාඩමමයි. පාඩමේ ලොකු වෙනසක් නැහැ. හැබැයි අර උගන්වන විෂය කරුණ වෙනස් වුණා. අතෙන්දී රූප දැන් මෙතන නාම. නාම වලට આવත් බුදුහාඳුරන්ගේ පාඩම එකයි. මෙතෙන්ද කියලා දෙන වේදනාව ස්වභාවිකයි. ඒ සෝබා දහමට අයිති දෙයක්. ඉතින් එහෙම පිළිගන්න අපි කැමති නැහැ. සුඛ වේදනාව આવොත් ඒක ස්වභාවික දෙයක් හැටියට පිළිගන්නේ ඒක මගේ. ඒක මම මම තමයි ඒක ඒ සුඛ වේදනාව ඇති කරගත්තේ. කියලා මම දාගන්නවා ඒ වේදනාව. එහෙම නැත්නම් වෙන කෙනෙක් දානවා. මම මේ අහවලා තමයි මට මේ සුඛ වේදනාව දුන්නේ. මේ සැපේ දුන්නේ අහවලා තමයි කියලා එයා අල්ලගන්න. සුඛ වේදනාව. ඉතින් මොකක් හරි ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් තුලින් මේ සුඛ වේදනාව වින්දනා. එහෙම නැත්නම් ස්ථානයක් තුලින් කාලගුණ දේශගුණ තත්වයක් තුලින් මොකක් හරි නිසා පහසුවක් වින්දොත් පහසුකමක් ලැබුණොත් ඒක මානසින් විඳින එකනේ හේසුව ඒ පහසුව මානසින් විඳින එක වේදනාව කියන්නේ. ඉතින් සුඛ වේදනාවක් වින්දොත් ඔන්න ඉතින් ඒකට මම දාගන්න. ඒක මම. ඒක මගේ. ඒක අපේ අහවලා මෙයා අරය. එයා තමයි මට මේක දුන්නේ. එහෙනම් නැත්නම් මම තමයි මේක කෙරුවේ. කියලා දාගන්න. නමුත් මේක පටිච්ච සමුප්පන්නයක් විදිහට දකින්න බුදුහාමුදුර අපිට උගන්වනවා. පටිච්ච සමුප්පන්නයක් වේදනාවනේ. අරය කෙරුවයි මෙයා කෙරුවයි මම කෙරුවයි කියනකොටම අවිද්‍යාවට වැටෙනවා. ඒක නිසා අපි මේ වේදනානුපස්සනාවේ ඉස්සර වෙලාම වේදනාව ස්වභාවික දෙයක් හැටියට හේතුඵල ධර්මතාවයක් හැටියට අපිට දකින්න පුළුවන් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඕවා මේ ඒ විදිහට තෝරලා දීලා තියෙනවා. අපි දන්නවා වෙනත් දේශනාවලදී මේ වේදනාව හේතුඵලයක් විදිහට පෙන්වනවා. කිම්පච්චය වේදනා. වේදනා කුමක් ප්‍රත්‍ය කරගෙන ඇති වෙන්නේ? පස්සපච්චය වේදනා. ඉතින් අපි අපි කියන්නේ වේදනාවට අපි එක්කෙනා අල්ලලා දෙනවනේ අහවලා කෙරුවා මෙයා කෙරුවා මම කෙරුවා. බුදුරජාණන් වහන්සේම කියන්නේ අරය පච්චය වේදනා මෙයා පච්චය වේදනා මම පච්චය වේදනා කියන්නේ පස්ස පච්චය වේදනා කියලානේ කියන්නේ. පස්ස කියන්නේ මොකද්ද? අන්න අර ඇසට රූපයක් මුණ ගැහිලා ඒක හිතට ඇතුල් වුණා. චක්කු සම්පස්ස චක්කු සම්පස්ස ඉතින් ඒක එතෙන්ටත් ගිහිල්ලා බලන කවුද මේ මේක කෙරුවේ මම කෙරුවද මේ ළඟ ඉන්න කෙනා කෙරුවද අල්ලපු ගෙදර මිනිස්සයා කෙරුවද ආණ්ඩුවෙන් කෙරුවද නෑ බලපුවාම ඒක ස්වභාවිකයි හැක් ඇතිකයි චක්කුං කෝ සති රූපේ කෝ සති චක්කු විඥානේ සති තින්නම් සංගති පස්ස යම් මොහතක යම් තැනකදී ඇහැ ඇහැ කියන එකක් තියනවාද ඇහැ කියලා එකක් තියනවනේ ඉතින් අපි හැමෝම ළඟ මේ තියෙන්නේ ඒක ඉතින් ඇහැ ඇරිලා තියනවාද ඊළඟට ඒකට ඒකෙන් බැලිය හැකි මට්ටමේ ඇහැ තියනවාද අපි ඒකට කියන්නේ චක්කු ප්‍රසාදය කියලා. අන්න ඒක තියෙනවනම් ඒ වගේම ඇහැට පේන දෙයක් අපි ඒකට රූපය කියනවා නැත්නම් රූපාරම්මණය කියලා කියනවා. වර්ණයක් දිගක් පළලක් උසක් මහතක් සහිතව මේ ඇහැට ගෝචර වෙන ත්‍රිමාන ගතියකින් යුක්ත යම්කිසි භෞතික වස්තුවක් රූප කියලා කියන්නේ. එහෙම එකක් තියනවද? ওই දෙක එකට හමු වෙච්ච වෙලාවේ චක්කු විඥානයත් පහළ වුණාද? ඒ කියන්නේ හිත අවදි වුණා කියන්නේ. ඔන්න ඔය තුන් දෙනා නිසා තින්නම් සංගති පස්සෝ. ඉතින් දැන් මේක කවුරු කවුරු කෙරුවා කියලා කියන්නද? කාටද දැන් මේකේ චෝදනාව හදන්නේ? කාටවත් චෝදනා කරන්න දෙයක් නැහැ. පටිච්ච සමුප්පන්නයක් නිසා වෙන දෙයක්. පටිච්ච සමුප්පන්න කියන වචනේ ඊටාම සරලවට සිංහලට තේරුව නිසා වෙනවා. නිසා වෙනවා. නිසා හටගන්න. නිසා වෙනවා. පටිච්ච නිසා සමුප්පන්න හටගන්න. මෙතන හැම දෙයක්ම පටිච්ච සමුප්පාදයක් ඕනම දෙයක්. නිසා හටගත් නැත්නම් පටිච්ච සමුප්පන්න නිසා හටගන්න දෙයක්. එතකොට දැන් පස්ස තින්නම් සංගති පස්ස. ඒ තුන් දෙනා නිසා පස්ස පස්ස පච්චය වේදනා. මේ පස්ස වුණොත් අර අරමුණ හිතට ඇතුල් වුණාම ඉතින් විඳිනවා. තියතන හඳුනා ගැනීමකුත් තියෙනවා විඳීමට පෙරත් හඳුනා ගැනීම තියෙනවා විඳීමෙන් පස්සෙත් හඳුනා ගැනීම තියෙනවා සංඥා වේදනා පත්‍ය යම් වේදේති තං සංජානාති කියලා බොහෝ වෙලාවට වේදනාවෙන් පස්සේ තමයි සංඥාව දක්වන්නේ නමුත් සියුම් විදියට ගත්තොත් ඊට මුලිනුත් තියෙනවා කොහොම නමුත් පස්සපච්චය වේදනා දැන් එතකොට අපි මේ වේදනානුපස්සනාවටයි මේ ආවේ කායානුපස්සනාව පහු කරලා සතිපට්ඨානේ ඉතින් වේදනාව කියන නාම ධර්මයේ ධර්මතාව අපි හොඳින් ප්‍රත්‍යක්ෂ කර ගැනීම පළමුවෙන් කරන්න. දැන් මේක එතකොට ස්වභාවික දෙයක්. ස්වභාවික දෙයක්. හේතුඵලයක්, ධර්මතාවයක්. දැන් ඔන්න පළවෙනි ගැටලුව විසඳුණා. මොකද්ද? අපි මේ වේදනාවට නිතරම මේක හේතුඵලයක් විදිහට දකිනවා වෙනුවට අපි පුද්ගල සම්බන්ධතාවයක් අල්ලගෙන තමයි මේ වේදනාවත් එක්ක මෙච්චර කාලයක් ආවේ. මේ සැපය, මේ දුක මමය. මගේ. මම තමයි මේක කෙරුවේ. මම තමයි මේක නිර්මාණය කරගත්තේ. මම තමයි මේක හදාගත්තේ. කොහොම? එහෙම නැත්නම් වෙන කෙනෙක් ඕකට සම්බන්ධ කරනවා. මේ මගේ ස්වාමි පුරුෂයා මේ භාර්යාව, මේ ළමයි. මේ අපේ අම්මා අප්පච්චි, අපේ මේ සහෝදරය සහෝදරි. ලීලි බෑන පුතා දුව තමයි මට මේ වේදනාව දෙන්නේ. සුඛ වේදනා දුක්ඛ වේදනා නැත්තම් අල්ලපු ගෙදර මිනිස්සයා එකට එක සේවා ස්ථානයේ වැඩ කරන කෙනා දැන් ඔන්න අපි වේදනාව පිළිබඳ හරි දැක්මකට ආර්ය දැක්මක නෙවෙයි ඉන්නේ අනාර්ය විදිහට මේ පටිච්ච සමුප්පන්නයක් විදිහට දකින්න පුරුදු වෙලා නැහැ ඉතින් දැන් දැන් වැඩේ ඔතනින් ඔතනදිම වරදිනවා. ඒ දැන් ඉතින් අර සුඛ වේදනාවටයි දුක්ඛ වේදනාවටයි දෙකටම චෝදනා පත්‍රය හදන. අදලා නඩුව පටන් ගන්න. වේදනා නඩුව අර රූප නඩුව වගේ. වේදනා නඩුව කොච්චර තියනවද බලන්න. මට මේ දුක දෙන්නේ අහවලා. ඔන්න ඉතින් හදනවා. එතන ඉඳලා නඩුව පටන් ගන්න. මේ දෙඥෝ අල්ලගෙන උසාවේ ගිහිල්ලා නඩුකාරයෝ අල්ලගෙන දැන් වේදනා නඩුවේ යනවා. හැබැයි නඩුව යන්නේ සම්පූර්ණ වැරදි විදියට. මේකේ චෝදිතය නෙමෙයි හවු වෙලා තියෙන්නේ. මේක නිකන් කැකිල්ලේ. අර අපේ සිංහල කතාවක් තියෙන කැකිල්ලගේ නඩුව කියලා එක. මේ කැකිල්ලගේ නඩුවේ කවදාවත් චෝදිතය අහු වෙන්නේ නැහැ. මේ වෙන කොහේදෝ යන කෙනෙක් අල්ලගෙන. අල්ලගෙන ඉතින් කවදා නඩුව විසඳෙන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි අපිට පෙන්නන හරියටම මේකේ චෝදිතය අල්ලගන්න. පටිච්චය අල්ලලා දෙනවා. මෙන්න මේ පටිච්චය මේ පටිච්චය සමුප්පන්. වේදනාව පස්සපච්චය. දැන් අපි හිතාගෙන ඉන්නේ වේදනාව මේ අපේ gedara මිනිස්සයා පච්චය වේදනා කියලා හිතන්නේ. සාංකුරුෂයා පච්චය වේදනා, භාර්යාව පච්චය වේදනා, දරුවෝ පච්චය වේදනා, අල්ලපු ගෙදර මිනිස්සයා පච්චය වේදනා. වැස්ස නිසා වේදනා. ඔහොම ඔහොමද? බුදුරජාන් වහන්සේ පෙන්වන පස්සවච්චය වේදනා. එහෙනම් මේක හැමතැනම ඔහොමයි වෙන්නේ. මානසිකව මේ දේ මෙහෙමයි වෙන්නේ. නිසා පච්චය කියන වචනේ අපි හොඳ පරිවර්තනයේ නිසා ආධාරය උපකාර කරගෙන හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන නිසා ඉතින් පස්සපච්චය වේදනා. ඉතින් දැන් ස්වභාවික දෙයක් මේක වේදනාවක් ස්වභාවිකයි පස්සයක් ස්වභාවිකයි. ස්වභාවිකයි කියන්නේ මොකද්ද? හේතුඵලයක් කියන එකයි. ස්වභාවික කියන එකේ අදහස. ඊට අදාළ හේතුව යෙදුනම ඉතින් පස්ස වෙනවා. පස්ස ඇති කල්ලි පස්සපච්චය වේදනාව. ඉතින් තවත් ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් පස්සේට අදාළ හේතු ටික බැලුවොත් අර තින්නම් සංගතිය නිසානේ පස්ස වෙන්නේ. එහෙමනේ. දැන් සමහරට ඔය ඇත්තන්ට මතක් වෙන්න පුළුවන් වෙනත් තැන්වල මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවල නම් සලායතන පච්චය පස්සෝ කියන යෙදුම තියෙනවා. ඉතින් සලායතන වල වෙන්නේ අර තින්නම් සංගතිය තමයි. චක්කු ආයතනය තුල වෙන්නේ චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඔය තුනට තමයි චක්කු ආයතනය කියලා කියන්නේ. ඒක එතන ආයතන පත්‍ය පස්සෝ කිව්වේ. සලායතන පත්‍ය පස්සෝ. කිව්වේ ඒකයි. ඒ ආයතන ක්‍රියාත්මක වෙනවා කිව්වේ ඒක ඕවා පටලවා ගන්න හොඳ නැහැ. තින්නම් සංගති පස්සෝ කියන එකයි සලායතන පච්චය පස්සෝ කියන එකයි දෙකක්ද නෑ එකක්මයි ආයතනයක් කියන්නේ තින්නම් සංගතියම තමයි අසයි රූපයයි චක්කු විඥානයයි එකට එකට වැඩ කරනවා නම් එතන ආයතන එතකොට චක්කු ආයතනය කියලා හඳුන්වනවා මේ තුන එකට වැඩ කරනවා නැත්නම් තින්නම් සංගතිය කියලා හඳුන්වනවා වචන දෙකක් විතරයි වැඩේ එකයි කෙරෙන කාර්යය ඒකයි. එතකොටම අර රූපය නැත්නම් අර ශබ්දය අර ගන්ධය අර රසය අර ස්පර්ශය ඒ ඉන්ද්‍රිය හරහා මනසට වැටෙන. ඒකයි පස්ස ඒ විදිහට හඳුන්වන්නේ. චක්කු සම්පස්සයක් මේක. ඇහැ මගින් හිතට වැටුණු දෙයක්. සෝත සම්පස්සය කනට ඇහුණු දෙයක් කියලා අපි කියන්නේ. කනට ඇහුණු දෙයක් කියලා අපි කියන්නේ. ඇහැට පෙනුණු දෙයක් කියලා කියන්නේ. ඇහැට පෙනුණු දෙයක්. චක්කු සම්පස්සය. කනට ඇහුණු දෙයක් සෝත සම්පස්සය. ඉතින් ඔහොමයි. මේකට ඉතින් වෙන කාටවත් එක චෝදනා පත්‍ර හදලා නඩු කියන්න දෙයක් නෑ මේ. මේක හරි ස්වභාවික සංසිද්ධියක්. ඔන්න දැන් පළවෙනියටම මේක තේරෙන්න පටන් ගන්නවා. වේදනා පටිච්ච සමුප්පන්නයි ඉමස්මින් සති ඉදං හෝති. ඔන්න තවත් එකක්. හේතුඵල ධර්මතාවම අපි ඩිංගක් මෙතෙන්දී ගන්න ඕනේ. ඉමස්මින් සති ඉදං හෝති. මේවා ඇති කල්හි මේ ඇති කල්හි මේ වෙයි. කුමක් ඇති කල්හි කුමක් වේද? පස්සේ ඇති කල්හි වේදනාව වෙයි. එහෙමද? පස්සේ ඇති කල්හි පසපච්චය වේදනා. සලායතන ක්‍රියාත්මක වේදී සලායතන පච්චය පස්සෝ. පස්ස පච්චය වේදනා. ඉතින් හරි පැහැදිලි. හරි පැහැදිලි. මස්මින් සති දම් හෝති. මේ පාලි ගැන මම ওই ටිකක් ටිකක් වචන කියන්නේ. ඉතින් ඕක කනට ඇහෙනේමනේ. පටිච්චසමුප්පන් පටිච්චසමුපාදයේ බුදුරජාන් වහන්සේ වාක්‍ය හතරකින් ඉදිරිපත් කරනවානේ. විමස්මින් සති දම් හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කිය. මේ සමුදේ පැත්තයි වය පැත්තයි පෙන්නන. දැන් මේ අපි බලන්නේ වේදනා සමුදේ පැත්ත ටික. මොකද්ද වේදනා සමුදේ වේදනාව හට ගැනීම විඳීම ඇති වෙන්නේ කොහොමද මනසේ? පස්සපච්චය වේදනා. ඉතින් පස්සේට ගිහිල්ලා බැලුවත් පස්සයක් ඒත් අර වගේම පටිච්ච සමුප්පන්නය තින්නම් සංගති පස්සෝ සලායතන පච්චය පස්සෝ ඉතින් තින්න තින්නම් තින්නම් සංගතියට ගිහිලා බැලුවා එතන තියෙන්නේ නාම රූප ඇහැ රූපයක් රූපේ රූපයක් චක්කු විඥානේ නාමය එහෙමයි ස්වභාවය ඉතින් ඒ නාම රූප පච්චය නේ එහෙමයි ආයතනේ හැදෙන්නේ නාම රූපවල ඒකෙන් ආයතනය හැදුනා. ආයතනය ක්‍රියාත්මක වෙනකොට පස්ස වුණා. පස්ස නිසා වේදනාව වුණා. ඉතින් දැන් කාටද ඕකට දොස් කියන්න හරි නැත්නම් අපි හිතමු අනිත් පැත්තට අපි ඕකට අනිත් අයට බොහොම ස්තුතිපූර්වක වෙනෝනේ සුඛ වේදනා පැත්තේදී. අනේ මේ සැප දෙන්නේ මට අහවල. මේ සැප හදාගත්තේ මම. මට මේ සැප දෙන්නේ මගේ ස්වාමි පුරුෂයා, මගේ භාර්යාව, මගේ ළමයි. අපේ අම්මා, අපේ අප්පච්චි. නැත්තම් මේ අපේ අහවල අල්ලපු ගෙදර මිනිස්සයා මාත් එක්ක එකට සේවය කරන කෙනා මේ කාලගුණේ මේ දේශගුණේ කියලා තමයි අපි මේ චෝදනා පත්‍රයත් නැත්නම් යෝජනා පත්‍රය මෙතන ඉතින් යෝජනා පත්‍රය හදන්නේ ඒත් එහෙම අනේ ඉතින් මෙයානේ මෙයාට ඉතින් අපි කොච්චර මේ වෙනුවෙන් කරන්න ඕනද කොච්චර හොඳ කෙනාද මෙහෙමයි මෙහෙමයි කියලා එහෙන් යෝජනා පත්‍රය යනවා. අරෙන් චෝදනා පත්‍රය යනවා. මේ වේදනාව අල්ලගෙන කරන දේ එතනත් නැහැ ඉතින් සුඛ වේදනාවේදී අරකමයි වෙන්නේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනාව තමයි වෙනසකට තියෙන්නේ මේ වේදනාවේ පිනවන ගතියක් තියෙනවා අර වේදනාවේ පෙළෙන ගතියක් තියෙනවා ඉතින් පෙළෙන ගතියක් ඇති වේදනාව දුක්ඛං වේදනං කියලා හැඳින්වුවා. පිනවන ගතියක් සහිත වින්දනය සුඛං වේදනං කියලා හැඳින්වුවා. මේ pāli වචන. ඒවා ඉතින් අපි අපි මේවා තේරුම් ගන්න අවශ්‍යයි ටිකක්. මම කිව්වා ඔය සූත්‍රය බලා ගන්න ඩිංගක් ආධාර කරගන්න කියලා අර අන්තර්ජාලයට දාලා තියෙනවා. දැන් දාලා තියෙනවා. ඉතින් ඒවයින් පොඩ්ඩක් මේ සූත්‍ර නිකන් කියවන්න මේවා. හරි වටිනවා පාලියෙන් තිබ්බත් ඕවා. අපිට ටිකක් පාලියෙන් කියවනකොට ඔය නොතේරෙන්නෙම නැහැ. තේරුම් ගන්න බැරිත් නැහැ. ඉතින් අර සිංහල පරිවර්තන සමහර ඒවා ඒ තරම් ප්‍රශස්ත නැහැ. මේ ව්‍යාකරණයවත් හරියට සැලකිල්ලට අරගෙන නැතුව පරිවර්තනය කරලා තියෙනවා. සමහර පරිවර්තන. ඉතින් නමුත් අපිට මේවා කියවන්න පුළුවන් ටිකක් මේ පාලියෙන් තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල අන්තර්ගත කරලා තියෙන නිසා අර ඉස්සර පොත්පත් පෙරලගෙන දූවිලි කාගෙන බලන වැඩේට වඩා <clears throat> මේ රූප ධර්ම දියුණු වෙලා අපි දන්නේ දියුණුද කියලා රූප ධර්ම අපිට ඇවිල්ලා තියෙන මේ අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය. ඒක නිසා මේවා කියවන්න වෙනදට වඩා ටිකක් පහසුකමක් ලැබිලා තියෙනවා. නිසා කියවන්නේ කොහොඳයි ඔය නිකන් ඉන්න වෙලාවට මේ අපි අර කිව්ව පිටක.lk කියලා දැන් ඒක දාලා තියෙනවා. සූත්‍ර පිටකේ සම්පූර්ණම වගේ ඇතුළත් කරලා තියෙනවා. මේවා කියවන්න උත්සාහ කරන එකත් හොඳයි. ඉතින් ඔය pāli වචනේ ඔහොම ඔහොමයි. පිනවන ස්වභාවය සුඛං වේදනා. පෙළෙන ස්වභාවය දුක්ඛං වේදනා. ඔය අතරේකකුත් බුදු බුදුචාන් වහන්සේ පෙන්නලා තියෙනවා. පිනවීමක් නැති පෙලීමක් නැති ස්වභාවයකොත් අපිට අපි තුල තියෙනවා. ඒක ඉතින් වැඩි ප්‍රකට නැහැ. අදුක්ක අසුක කියලා. අයන්නෙන් පාවිච්චි කරන්නේ ඒ ස්වභාවය ඒ ස්වභාවයෙන් තොරයි කියන එක. දුක්ඛ ස්වභාවයෙන් තොරයි අදුක්ඛ. සුඛ ස්වභාවයෙන් තොරයි අසුඛ. එතකොට අදුක්ඛ අසුඛ කියන වචන දෙක සන්දි වුණාම අදුක්ඛං අසුඛං අදුක්ඛම අසුඛං මේ මයන් එන්නේ ඒ පාලි භාෂාවේ සන්දි කාර්යයේදී ස්වරයක් බිඳුවට පිටිපස්සෙන් ස්වරයක් තියෙනකොට සරේ පරේ බින්දුනෝ මාදාවා හොන්ති කියලා සූත්‍රයක් තියෙනවා ව්‍යාකරණ සූත්‍රයක් බිඳුවට පිටිපස්සෙන් ස්වරයක් තියෙනකොට මයන්න හෝ දයන්න වෙනවා කියලා. සමහර තැන්වල දයන්න වෙනවා, සමහර තැන්වල මයන්න. ඒකයි මයන්නක් ඇවිල්ලා තියෙන්නේ. අදුක්ඛං අසුඛං වේදනං. අදුක්ඛම සුඛං වේදනං. පිනවීමකුත් නැහැ, පිළීමකුත් නැහැ. ප්‍රකටව. අර ඕලාරිකව අර සුඛ වේදනාව ඉතින් හොඳට පිනවනවනේ. කය පිනවනවා, මනස පිනවනවා. දුක්ඛ වේදනාවේ කය පෙළෙනවා, මනස පෙළෙනවා. ඒ ලක්ෂණේ තියෙනවා. මේකේ මේ තුන්වෙනි අවස්ථාවේ ඒ ලක්ෂණේ නෑ. වේදනාවක් විඳීමක් ඇතත් තදබල විදිහේ පෙළීමක් හෝ පිනවීමක් නැති. ඇත්ත වශයෙන්ම ජීවිතේ වැඩි වැඩි වැඩි කොටසක වැඩි කාල පරාසයක් අපි දවසේ 24 පැය ගත්තොත් උදාහරණයක් හැටියට 24 පැයේ ওই දුක් වේදනා සුඛ වේදනා තියෙන හරීම පොඩ්ඩයි. සාතිශේ බහුතරයක් තියෙන්නේ අදුක්කම සුඛ වේදනා තත්ත්වය. ලොකු පිනවීමකුත් දෙලීමකුත් නැහැ. හැබැයි අපිට හසු වෙන්නේ එකපාරට හවු වෙන්නේ අර ගොරෝසු එක. මොකද්ද ගොරෝසු එක? සුඛ වේදනාව ගොරෝසු. දුක් වේදනාව ගොරෝසු එක. පොලාරික කියලා අපි පාලියෙන් කියනවා. මේ අදුක්කම සුඛ වේදනාව සුකුමං. ඒක සියුම්. ඒක අපිට වැඩි හසු වෙන්නේ. හසු වුණත් අපි ඒකට සාමාන්‍යයෙන් අසුතව පුදුජන මට්ටමේ දීකට මනාප නැහැ. ඒ පිනවීමක් සහ පිළීමක් නැති එකට මනාප නැහැ. අර ගොරෝසු එකට තමයි අපි කැමන. ගොරෝසු එකනොත් දුක්ඛ වේදනාව අකමැති වෙලා සුඛ වේදනාවට කැමති වෙනවා. එතකොට බලන්න වේදනාව සමතුලිතව ගන්න නැති ගතියක් අපේ තියෙන. සමතුලිතව තේරුම් ගන්න නැති ගතිය. මේ වේදනාවත් තුන්වැද ඇරුම් පෙළන ස්වභාවය සහිත සහ පිනවන ස්වභාවය සහිත සහ පෙළන පිනවන දෙකින් තොර වශයෙන් සුඛා වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා. ඉතින් ඔය තුනෙන් යුක්තයි. නමුත් අසුතව පුතුජන මට්ටමේදී ගන්නෙ නිතරම එකයි. අදුක්කම සුඛ වේදනාව ඒ තරම් ලොකුවට ගන්න ලොකුවට ගන්න කියන්නේ දැනින්නේ ඔය වේදනාව පිළිබඳව අපිට වැදගත් සූත්‍රයක් මේ පිළිබඳව අපි කතා කරද්දී ඉතින් වේදනා සංයුත්තේ කියලා සංයුත්ත නිකායේ වෙනමම කොටසකුත් තියෙනවා ඇත්තන්ට කියවලා බලන්න පුළුවන්. වේදනා සංයුක්ත කියලා. මේ සංයුත්ත නිකායේ එහෙම වෙනම කොටසක් තියෙනවා. මේ ඒක බලන්නත් පුළුවන්. ඊළඟට වේදනා විස්තර වෙන තැන් තියෙනවා. සංයුතනිකාය සලායතන වර්ගයේ වේදනා සංයුත්තය කියලා එකක් තියෙනවා. නිකන් කියවන්න මේවා ඉන්නකොට අර අර අපි කියපු අර අර ත්‍රිපිටකයේ අර වේදනා කියන වචනේ දුන්නොත් අර සොයන තීරුවේ වේදනා කියන වචනේ ලිව්වොත් මේ වේදනා ඇසුරෙන් අදාළ සූත්‍ර හුඟා වෙන්න. ඉතින් නිකන් ඉන්න ගමන් එක එක කියනවා. ඉතින් දැනුමට වේදනානුපස්සනාව කරන වෙලාවේ අපි වේදනාව ගැන ටිකක් දැනුවත් වෙන්න ඕන මොනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොනවද කියලා තියෙන්නේ මොනවද තියෙන බුද්ධ දේශනා වේදනාව කොයි කොයි විදියට මේ විස්තර වෙලා තියෙනවද ආදි වශයෙන් අපිට එහෙම යන්න පුළුවන් ටිකක් බලන්න පුළුවන් නේ ඉතින් ඔය උදාහරණයක් හැටියට කිව්වොත් ඔය වේදනා පඤ්ඤා කියලා සූත්‍රයක් තියෙනවා වේදනා පඤ්ඤා. වේදනා ප්‍රශ්නය කියලා දෙයක් අහනවා. සරුත් සාමුදුරුන්ගෙන් සරුත් සාමුදුරුත් එක්ක ඇති වෙන මේ සාකච්ඡාවක් විදිහට තියෙනවා. වේදනා පඤ්ඤා සූත්‍රය. ඉතින් තියෙන්නේ සංයුත්තනිකාය සලායතන වර්ගයේ සංයුත්තනිකාය තමයි හුඟක්ම තියෙන්නේ ඕවා. මේ සලායතන වර්ගයේ ජම්බුකාදක සංයුත්තේ වේදනා පඤ්ඤා කියලා සූත්‍රයක් තියෙනවා. වේදනාව ගැන ප්‍රශ්නයක් ආන්නේ සරල කාරණයක්. වේදනා වේදනාති අවසෝ සාරිපුත්ත උච්චිත ගතමානකෝ අවසෝ වේදනා. මේ සාරිපුත්ත වේදනා වේදනා කියනවා. මොකද මේ වේදනා කියන්නේ? පෙරතාඳුරු තිස්සෝ ඉමාවසෝ වේදනා මිත්‍රවරුනි මේ වේදනාව තුන් ආකාරයි සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛමස්ථා වේදනා ඉමාකෝ ආවසෝ තිස්සෝ වේදනා. ඉතින් ඔහොම වේදනාව තුන් ආකාරයකින් කියන. ඊළඟට ප්‍රශ්නය යනවා අත්තිපනාවසෝ මග්ගෝ අත්ති පටිපදා ඒතී ඒතාසං තිස්සන්නම් වේදනානම් පරිඤ්ඤාය ආමේ තුන් වැදෑරුම් තෙවදෑරුම් වේදනාව පරිඤ්ඤාය අවබෝධ කරගන්න මගක් තියනවාද කියලා චරිතාඳුර කියන තියෙනවා තියෙනවා අත්තිකෝ ආවසෝ මග්ගෝ තියෙනවා මිත්‍රවරුනි මග අත්ති ප්‍රතිපදා ප්‍රතිපදාවක් තියෙනවා මොකටද ඒතාසං තිස්සන්නම් වේදනානම් පරිඥාය මේ තුන් ඇදෑරුම් වේදනාව පිරිසිදු දැනගන්න ඒ මගක් තියෙනවා කතමෝ පනාවසෝ මග්ගෝ කතමෝ ප්‍රතිපදා ඒතේසන් තිස්සන්නම් වේදනානම් පරිඥා මොකද්ද මග ඉතින් අය මේවා හරි වට්ටංගිකෝ මංගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම <clears throat> සම්මාදිට්ඨිය ආදී වශයෙන් ඉතින් අපි මේ වේදනානුපස්සනාවට ගිහිල්ලා කරන්නේ ඒකම තමයි. 아무ත දෙයක් නෙමෙයි. ඉතින් ඔය වගේ ඉතින් තවත් ඔය මම කියන්න ගියේ මේ ශූල වේදල්ල වගේ දේශනා මේ ඉතින් බොහොම වැදගත් අපිට හමු වෙන මේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ චූල යමක වර්ගයේ චූල වේදල්ල දේශනාව. ඒකෙදින් ධම්මදින්නා තේරින් වහන්සේ සහ විශාක උපාසක ඉතින් මේ වේදනාව ගැන සාකච්ඡාවක් යනවා. මේ ඒකේ තවත් කාරණා අන්තර්ගතයි. බොහොම අපූර්වට මේ වේදනාව මේ විස්තර කෙරෙනවා. මේ වගේ තැන්වලට ගියාම අපිට මේ තේතනත් විසාකහන ප්‍රතිපනායේ වේදනා මේ ආර්යවනි කියලා කිව්වේ ධම්මදින්නා තේරින් වහන්සේ අමතල පාවිච්චි කරන පොදු වචනේ ආර්යවනි වේදනාව කීවැදෑරුම් ධම්මදින්නා තේරින් වහන්සේ උත්තර දෙන තිස්සෝකෝ ඉමා ආවුසෝ විසාක වේදනා අපේ මේ විඳීම විඳනය තුන් අදෑරුම් සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා. මේ පිනවන ගතිය, මේ පෙළවන ගතිය සහ පිනවන පෙළෙන ගතියෙන් තොර බව. කියලා ඔහොම කෙටියෙන් උත්තර දෙන්න. ඊට පස්සේ මෙයා එකක් එකක් අල්ලලා අහනවා. කතමාය පනයියේ සුඛා වේදනා, කතමා දුක්ඛා වේදනා, කතමා අදුක්ඛම සුඛා වේදනා. මොකද්ද මේ සුඛ වේදනාව කියන්නේ? මොකද්ද මේ දුක්ඛ වේදනාව කියන්නේ? මොකද්ද මේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ? කියලා දැන් ඒක එකින් එක විස්තර කරන්න කියනවා. ඉතින් ධම්ම දෙන්න තේරින් වහන්සේ විස්තර කරනවා. අන්න මුලින්ම සුඛ වේදනානේ. ප්‍රකට ඒක කැමති ඒක කවුරුත් හොයන එක ඉල්ලන එකනේ. ඒක බුදුහාමුදුරේ ඒක මුලට ගන්නව නිතර. සැප වේදනාවක් කියලා එකක් තියෙනවා. ඔක හිතින්ම වගත් එකක් එහෙම නෙමෙයි. සමහරු කියන්නේ මේ අර රූපයක් හිතින්ම වගත් එකක් එහෙම ගන්න නැහැ කියලානේ සමහරු කියන්නේ. වේදනාවටත් සමහරු එහෙම කියනවා වේදනාව කියලා ගන්න ඒක බොරු ඒක හිතින්ම වගත්ත එකක් කියලා. එහෙම එකක් තියෙනවා. මේ එහෙම එකක් නම් බුදුහාමුදුරු කියන්නේ නැහැ මේක බොරුවක්. මේක හිතින්ම වගත්ත නෑ තියෙන සුඛා වේදනා. මේ සුඛා වේදනා විස්තර කරලා තියෙනවා. යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදිතං අයං සුඛා වේදනා. ඔය කියන්නේ ලස්සනට ධම්ම දින්න තේරින්න මේ අපිට අපි මේ මේ මේ කතා කරන්නේ මා තෝලෝයේ දල දේශනා. විසාක බලන්න ඒක විස්තර කරන විදිය කායිකං වා කායික වේවා චේතසිකං වා මානසික වේවා සමහරට මේක කයට දැනෙන එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මනසට දැනෙන එකක් වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ කායික වූ හෝ මානසික වූ හෝ කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදිතං ආන්න පාවිච්චි කර වචන. සුඛං සාතං පහසුවක් සහනයක් කයට හෝ මනසට දැනෙනවා නම් එහෙම නැත්නම් කයින් හෝ මනසින් සුවයක් පහසුවක් විඳිනවා නම් අයං සුඛා වේදනා. මේක තමයි සැප වේදනාව කියන්නේ. ඉතින් ඕක අපි අපිට අපේ කයන් සහ මනස තුලින් විඳින්න පුළුවන්. දැන් අපි කායानुපස්සනාව කරලා තියෙන ඇත්තෝ නිසා අපිට වහාම ශරීරයට හිත ගේන්න පුළුවන් දැන්. හිත ගෙන ආපුවම අපිට ඔය සුඛා වේදනාව කය ඇසුරින් විඳින්න පුළුවන්. ඉරියාපත උදාහරණයක් ඇරෙයිද මම ඉරියාපත සතිය දක්වන්න පුළුවන්. අපි ඔන්න යම්කිසි තැනක වාඩි වෙනවා කියලා හිතන්නකෝ. ඉතින් වාඩි වුණාම ඉස්සර වෙලාම දැනෙන්නේ මොකද්ද? කායිකං සුඛං සාතං වේදිතන්නේ දැනෙන්නේ. කායයට යම් ආකාරයක පහසුවක් දැනෙනවා. හිටගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා වාඩි වුණාම ඔන්න පහසුවක් දැනෙනවා. ඒ අපි පහසුවෙන් දැන් වාඩි වෙන්නේ ඒකටමනේ. කායික පහසුව සඳහාමනේ වාඩි වෙන්නේ. ඉතින් ඕක මනසටත් දැනෙනවා. කයට තමයි ඉස්සෙල්ලා මේක දැනෙන්නේ. මනසින් මේක අඳුන ගන්න. දැන් කාය සංපස්සජං, මනෝ සංපස්සජං දෙකම උතන තියෙනවා. වාඩි වෙලා ඉන්නකොට ඉන්නකොට ටික වෙලාවක් ඉඳලා කියන අපෝ දැන් වාඩි වෙලා හිටියේ ඇති කියලා. ඒ මොකද ඉතින් අර වාඩි වෙලා ඉන්නේ ඉරියව්වේ කිසියම් අපහසුතාවක් එනවා. අසාතං වේදිතං ඔන්න දුක්ඛං විස්තර කරන තැන ධම්මදින්න තේරින් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? යංකෝ ආවසෝ කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදිතං කිසියම් දුෂ්කරතාවයක් මතුවෙනවා. දැන් අපි වාඩි වුණා මුලින්ම හරි බරි ගහලා හොඳට වාඩි වුණා පුටුවක් හරි මොකක් හරි කිට්ටු කරගෙන දැන් සාතන් ටික වෙලාවක් යනකොට මේ සුව ගතිය අසාතන් දුක්ඛං කියන්නේ දරා ගන්න අපහසුයි දැන් ඉතින් නැගිටින්න ඕන මට ලිංගා මට මේ වාඩි වෙලා හිටිය ඇති කියලා නැගිටින ඉතින් අර සුඛ තත්වේම දුක්ඛ තත්වයට හැරුණා හැරිලා ආපහු මොකද වෙන්නේ ආයෙ නැගිට්ටම අම්මේ වාඩි වෙලා හිටිය මට ඇති වෙලා මම මේ ඩිංගන් නැගිට්ටි කියලා ඔන්න දැන් ආපහු සාතේට වැටේ අර අසාතේ මුලින් සාතේ සුඛය ඊළඟට දුක්ඛය අසාතේට වැටෙනවා ඉරියව්ව වෙනස් කරපු ගමන්ම ආපහු දුක්ඛං අසාතං තත්ත්වේ වේ වේදිතේ සුඛං සාතං බවට හැරෙනවා ඉතින් ඕක අපේ ශරීරය තුලින් අත් අත් දකින්න පුළුවන් අත් විඳින්න පුළුවන් ඕන තරම් අවස්ථාවල පුළුවන් දැන් කායાનුපස්සනාව කරපු ඇත්තන්ට මේක හරිය දේශේ. කාය සම්පස්සජං මනෝ සම්පස්සජං සාතං වේදිතං අසාතං වේදිතං. කායිකං චේතසිකං කයට අයිති උද හිතට අයිති උද. ඉතින් හිතට සහනයක් වෙනවා අර අපහසුයෙන් වාඩි වෙලා ඉන්නකම් හිතට දැනෙන්නේ කිසියම් ආකාරයක අපහසුව. ඉතින් ඒකයි ස්වභාවය. ඒක අත්විඳින්න පුළුවන්. තව තව ඕන තරම් මට උදාහරණ කියත හැකි නමුත් ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ. තව උදාහරණයක් කිව්වොත් දැන් අපි ඔන්න බඩගින්නේ බඩගින්නක් කියන්නේ මොකද්ද? කාය සම්පස්සජං කායිකං අසාතං දුක්ඛං වේදිතං බඩගින්න කියන්නේ අපිට දැනෙනවා අපහසුතාවය. ඉතින් අප ඒ අපහසුතාවය දැනනවා අපි යමක් කෑමට ගන්නවා ආහාරයක් වශයෙන් කනවා. කාපුවම මොකද වෙන්නේ? මේක කායික කායික වශයෙන් යම් කිසි ආකාරයක පහසුවක් දැනෙනවා. කායිකං සුඛං සාතං බවට හැදේ. දැන් ඕක තියනවාද දිගටම? ඔන්න දැන් අපේ විදර්ශනා ප්‍රශ්නේ එනවා. එහෙමයි මේක අනිච්ඡන්ද නිච්ඡන්ද කියලා ඔය නිකන් අනිච්ච නිච්ඡන් කියකේ හිතියට වැඩක් නැහැ. මේක ඇතුළට බහලා බලන්න දැන් මම අපහසුතාවය නිසා වාඩි වුණා පහසුවක් ආවා බොරු නෙවෙයි වාඩි වුණාම පහසුවක් ආවා. එහෙම නැත්නම් බඩගින්නේ ඉඳලා කැම ටිකක් ආපුවාම පහසුවක් ආවා. පිපාසයෙන් ඉඳලා වතුර ටිකක් බීපුවාම කයට පහසුවක් ආවා. නිදි මට ඇවිල්ලා නිදාගත්තම පහසුවක් ආවා. දැන් මේ පහසුව තුල සිහියෙන් ඉන්න ඕන අපි. සතිපට්ඨානනේ. නිසුකා වේදනා ඇතුලේ සිහිය පවත්වන්න. සිහිය පවත්වලා බලපුවාම බලපුවාම ඕක ගැන අවධානයෙන් සෝදිසියෙන් ඉන්නවා. මොකක් ගැනද? සුඛා වේදනාවේ. ඉන්නකොට ඉන්නකොට දැනෙනවා මේ සුඛ වේදනාව විපරිණාමය වෙනවා කියලා. මොකද විපරිණාමය වෙනවා කියන්නේ? අර සුඛ වේදනාවේ තියෙන සැප ගතිය අර පහසු ගතිය, කය කය පිනවන ගතිය, හිත පිනවන ගතිය එන්නෙන් එන්නෙන් මොකද වෙන්නේ? ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක විපරිණාම වීගෙන යනවා. ඉතින් මේ ඉන්න ආසනේම දුක්ඛම් වෙනවා. පැයක් විතර වාඩි වෙලා හිටියම දැන් දැනුත් අපි පැයක් විතර වාඩි වෙලා ඉඳගෙන නේ දැන් ඇවිල්ලා ඇති ඕක. එහාට මෙහාට ටිකක් ඇඹරෙනවා ඇති. කකුල එහෙ මෙහෙ කරනවා ඇති. මේ මේ මේක මේ කියන මමත් එහෙමයි. මම ඉතින් ඔය හදාගත්ත පොඩි ආසනයක් තියෙන නිකන් මේ කොටයක් උඩ යමක් තියලා ඉතින් ඒක උඩ මම මේ ඉඳගෙන ඉන්නේ. ඉතින් ඒක පහසුයි. දැන් පුටුවකට වැඩිය මේ කකුල එහෙම එහෙ මෙහෙ කරන්න පුළුවන් ඒ ඒ මම හදාගත්ත පොඩි ආසනයක් තියෙන මේ අහක දාන දෙයකින් මේ ඉතින් ඒක උඩ හිටියත් දැන් මේක මට බොහොම පහසු ආසනයක් සුඛා වේදනා වාඩි වුණා මට පැයක් සමහරක් යනකොට දැන් මට හිතන ලිංග නැගිටිනම හොඳයි මේක වාඩි වෙලා ඉන්න ඒ මොකද අර සුඛා වේදනාව විපරිණාමය වෙනවා දැන් ඔන්න මේ ඕක කවුරුවත් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අපිට ඇඟිලින් යනලා කියලා දෙන්න ඕනේ වේදනා විපරිණමති අඤ්ඤතා හෝති අනිච්චං දුක්ඛං අනාත්තා කියන දෙයක් නෑ අපිම බැලුවොත් එහෙම සතිය පිහිටවල බැලුවොත් අපිටම තේරෙනවා මේ සුඛා වේදනාව වෙනස් වෙනවා කියන්නේ විපරිණාමය වෙනවා ඉතින් අපි මොකද කරන්නේ අපි ඉතින් ඕකට උත්තරේ අපි දන්න ඩිංගක් ඉතින් නැගිටින. නැත්තම් කකුල දිගාරිනවා, කකුල් දෙක නවා ගන්නවා. මොකක් හරි කරන ඉරියාපතය වෙනස් කරන. ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරන. වෙනස් කරපු ගමන්ම අර දුක්ඛා ගතිය ආයම සුඛාවරට හැරෙනවා. දැන් එතකොට මේක පේන මේ දුක්ඛා වේදනා සුඛා වේදනා දෙක නිට්ටය නෑ. නිට්ටය නෑ. විපරිණාමය වෙන. හිටි ගමන් වෙනස් වෙන්නත් පුළුවන්. අපි හොඳට හරිබර ගහලා ඉතින් අපි හිතමු වාඩි වුණා කියලා. ඉතින් කවුරු හරි ඇවිල්ලා පුටුව ඉල්ලන. අනේ ඩිංගන් නැගිටින්න මට ওই පුටුව දෙන්න. හිටි ගමන්මත් ඒක වෙනස් වෙනවා. ආපහු හරි දුක්ඛයට වැටෙනවා. මම මේ හිටගෙන ඉඳලා අපහසු වෙලා තමයි මේ ඉඳගත්තේ. ඔන්න ඉතින් වෙන කෙනෙක් ඇවිල්ලා ඒක ඉල්ලගත්තා. ඕක ඉතින් බස් එකේදී වුණත් වෙන්න පුළුවන්. බස් එකේ නැගලා අමාරුවෙන් ඉතින් හිටගෙන යනකොට දුක්ඛා වේදනා. අපහසු. කවුරු හරි කෙනෙක් නැගිටලා ගියාම ඔන්න ඉතින් ඒක ඉඳගත්තම සුඛා වේදනා. කායට දැන් පහසුවක් තියෙනවා. ඊට පස්සේ වාඩි වෙලා චුට්ටක් වෙලා යනකොට ඔන්න කවුරු හරි ඇවිල්ලා ඒ ආසනේ දෙන්න වෙනවා. ආයෙත් කෙනෙක් හරි කවුරු හරි කොහොම හරි වේවා. ආයෙමත් මොකද වෙන්නේ? ආයෙත් දුක්ඛ වේදනාවට වැටේ. ඉතින් ආයෙ මේ කාගෙන් හරි යොන්න ආසනයක් හම්බ වුණා. ආයෙ සුඛ වේදනාවට වැටේ. දැන් මේක ඉතින් අර අපි නම් එක සැරේට ඕක පිටස්තර ගෙනා තමයි අල්ලගන්නේ. අපෝයි මගේ මේ ආසනය උදුරගත්ත මේ මිනිස්සයා. මට නැගිටින්න වුණා. මේ මට දුක්ඛ වේදනාව ආවේ මේ ආවලා නිසා. නමුත් ඉතින් එහෙම දෙයක් නෙවෙයි. හරියට බලපුවම මේ වේදනාව විවිධ හේතු ප්‍රත්‍ය නිසා ඇති වෙනව, පවතිනව, වෙනස් වෙනව, නැති වෙනව, ආය ඇති වෙනව, පවතිනව, වෙනස් වෙනව, නැති වෙනව, සමුදේ වෙනව, වය වෙනව. ඔන්න දැන් අපි ඔය ඕ ගැන සතිය පිහිටවාගෙන හිටියොත් ඒක දකින්න පුළුවන්. මේ හැමතිස්සෙම අපි උගාවක් කරන්නේ වේදනා සම්බන්ධ කාරණයක් කරන්නේ. මේ ශාරීරික ඉරියව් බලන්න කොයි මොන තරම් ඇඹරෙනවද එහාට යනවද මෙහාට යනවද වාඩි වෙනවා නැගිටිනවා ඇල වෙනවා දිගෑරෙනවා මොන තරම් මේ වේදනා සම්බන්ධ වැඩවල දේදී සිටින්නේ කියලා මොකද මේකෙන් මතුවලා එනවා අපි හැමතිස්සෙම ඉරියව් වෙනස් කර කර කර කර දුක්ඛය මගහරිනවා සුඛය හොයනවා එහෙමයි ඉතින් සුඛය ගන්නවා. ගත්තට සුඛය ගෙවිලා යනවා. ගෙවිලා යනවා. ඉතින් ආයේ දුක්ඛය. ඉතින් ආයේ ඉරියව්ව වෙනස් කරොත් කැම ටිකක් කෑවොත් වතුර ටිකක් බිව්වොත් ටිකක් නිදාගත්තොත් වතුර ටිකක් නෑවොත් ඉතින් සුඛය එනවා. ඒක ගෙවිලා යනවා. ආයෙත් දුක්ඛය. ආයෙ මේක ඔය වගේ දෙයක නේද අපි නිරත වෙලා ඉන්නේ. සියුම්ම බැලුවොත් ඔය අපි කතා කරේ ධම්මදින්න තේරින් වහන්සේගේ දේශනාව අනුව කාය සම්පස්සජං සුඛං සාතං දුක්ඛං අසාතං කියන්නේ. හැබැයි උතන චේතසිකං කියන වචනේ පාවිච්චි කරනවා. මනෝ සම්පස්සජං. මනසටත් එහෙමයි. මනසට ওই පීඩාකාරී දේවල් ඕන තරම් එනවා. පේනේවා, ඇහෙනේවා, දැනෙනේවා නිසා මනස පෙළෙනවා. මනස පෙළෙනවා. දැන් කය පැත්තෙන් බලපුවාම නම් අපිට තේරෙනවා මේ කයේ කය එක ඉරියව්වක තබාගෙන සිටීම එහෙම නැත්නම් කයට අපහසු දේවල් කයේ ස්පර්ශ වීම කය තුලින්ම මතුවලා එන යම් යම් ස්වභාවයන් දැන් බඩගින්න කියන එක පිටින් ඇවිල්ලා ඇඟේ හැපුණා නෙවෙයි බඩගින්න පිපාසය වෙහෙස පිටින් ඇවිල්ලා ඇඟේ හැපෙනව නෙමෙයි. ඇතුළෙන්ම මතුවලා එනවා. දැන් ඔය ස්වභාවය අපිට මනසිනුත් දකින්න පුළුවන්. සමහර දේවල් දැක්කම හිතට අපි කියන හිතට දුකයි. මට නම් මේක දරා ගන්න බෑ කියලා. මන්නම් මේකට අකමැති කියලා. අන්න දුක්ඛා වේදනා. මනෝ සංපස්සජා දුක්ඛා වේදනා. මනසේ මතුවලා ආවා වූ දුක්ඛා වේදනා. සංපස්ස කියන්නේ යමක් මානසික ඇතුල් වීම. ජා කියන්නේ හට ගන්නවා කියන එක. මේක අර අපි හිතන්නේ මේක මේ මේ හටගන්නේ. හටගන්නේ නම් මානසික. මේක හුඟක් අය හිතන්නේ මේක පිටින් ඇවිල්ලා වැදුනා කියලා. පිටින් එන්නේ අර පස්සය වෙන එක නම් ඇත්ත. චක්කු සම්පස්සය වෙනවා නැත්නම් සෝත සම්පස්ස වෙනවා. ගාහන සම්පස්ස වෙනවා, ජීවහා සම්පස්ස වෙනවා, කාය සම්පස්ස වෙනවා, මනෝ සම්පස්ස වෙනවා. නමුත් පස්ස පස්ස පච්චයා ඒක ප්‍රත්‍ය කරගෙන ජා ජනිත වෙන්නේ හටගන්නේ මනසෙමයි වේදනාව. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ මේ වේදනාව පිටින් එන එකක් කියලා. ඒකයි ඔතන ගැටලුව. ඔය ඔය ඔය නඩුව හරියටම ඇහෙන්නේ නැහැ. වේදනා නඩුව ඇහෙන්නේ දෙනකොට දෙන්නේ බොරු සාක්ෂි දෙන්නේ. වැරදි තොරතුරු දෙන්නේ. ඉතින් කවදාවත් වේදනා නඩුව ඇහෙන්නේ. ඔය බොරු සාක්ෂි වැරදි තොරතුරු තමයි ඔය. මේ වේදනාව එන්නේ කොහෙන්ද? ආපෝ පිටින් එන්නේ. මේ මේ මේ ළඟ ඉන්න එක්කෙනා තමයි මේ වේදනාව ඇති කෙරුවේ මට. මේ සුඛ වේදනාව, මේ දුක්ඛ වේදනාව, මේ අදුක්ඛම සුඛ වේදනාව, මේ ආල්ලපු ගෙදර මිනිස්සු ළඟ ඉන්න එක්කෙනා, මේ අපේ දුව, අපේ බෑන, අපේ පුතා, දෙලි මේ අපේ මුණුපුරු මිනිපිරි, අපේ අම්මා අප්පච්චි. ඉතින් වැරදි තොරතුරුමයි දෙන්නේ. බොරු සාක්ෂියමයි දෙන්නේ. ඉතින් කියනවා මොකද නැත්තේ මම බලාගෙන හිටියා. මගේ කනට ඇහුණා. ඉතින් කනට ඇහින්නේ. ඉතින් බොරු බොරු බොරු සාක්ෂියමයි දෙන්නේ මෙතන. වැරදි සාක්ෂියක්මයි දෙන්නේ. පස්සපච්චයා කියලා කවුරුවක් කියන්නේ කියන්නේ ඉතින් අල්ලපු ගෙදර මිනිස්සයා පච්චයා සාම්පෝසයා පච්චයා ඔහොම තමයි කියන්නේ ඉතින් නඩුව යන්නේ නඩුව ඇහෙන්නේ නැහැ හරිය බොරු තොරතුරක් වැරදි තොරතුරක් බොරු සාක්ෂියක් දෙන්න දෙන්න නඩුව අවුල් හරි චෝදිතය අහුවෙන්නේ මෙතන අවුල් වෙනවා කියලා කියන්නේ හරියට චෝදිතය අහුවෙන්නේ බුදුහාමුදුරේ එහෙම නෙවෙයි හරියටම හරි සාක්ෂිය දෙනවා හරි තොරතුරු දුන්නම් ඕන චෝදිතය අහුවෙන්නේ පස්සපච්චය වේදනා. ඉතින් ඔන්න ඔය මොකක් හරි එක්කෙනෙක් මේ මේ හරහා චක්කු සෝත ගාන ජීවහා කායමන් මේගොල්ලෝ සපේන තොරතුරු මේගොල්ලෝ සපේන තොරතුරු මොනවාද රූප තොරතුරු ශබ්ද තොරතුරු ගන්ධ තොරතුරු රස තොරතුරු පොට්ටබ්බ තොරතුරු ධම්ම තොරතුරු දෙනවා ඒක ඒක ඕක අල්ලගෙන ජා සම්පස්ස ජා කොහෙද ජනිත වෙන්නේ ජා කියන්නේ මේ pāli භාෂාවෙන් ජනිතාර්ථය හට ගන්න අර්ථය j ජනිතාර්ථය දෙන්නේ ඉතින් සම්පස්ස ජා ඒක පස්ස වීම නිසා මනසේම ජනිත වෙන දෙයක් අපේම මනසේ ජනිත වෙන දෙයක් වේදනා කියලා කියනවා ඒකටනේ ඒක නිසානේ මේක නාම ධර්මයක් කියන්නේ. එළිය පැලවෙනවා නම් රූප ධර්මයක්. මනසේ හට ගන්න නිසා තමයි නාම ධර්මයක් කියන්නේ. ওই නාම ධර්ම තේරුම් ගන්න ඕන අපි ওই විදිහේ. ඉතින් මේක ඇතුලේ වැඩක්. තමා තුල සිද්ධ වෙන දෙයක්. ඉතින් ඔන්න ඔය විදිහට කය කයේ හැපීම නිසා හිතේ හැපීම නිසා මොකේ හැපුණත් අන්තිමට වේදනාව ජනනය වෙන්නේ මනසේ. නාම ධර්මයක් මේක. ඉතින් ওই විදිහට ධම්මදින්නා තේරින් වහන්සේගේ දේශනාව අපි මෙතෙන්දි ටිකක් ඉස්සරහට ගන්නවා. මේ වේදනාව පිළිබඳ කතා කතාව නැත්නම් සාකච්ඡාව සඳහා. ඉතින් ওই විදිහට කිව්වා වේදනා දෙක පැහැදිලි කළා. ඊට පස්සේ තුන්වෙනි වේදනාවත් පැහැදිලි කරනවා. මේ කායිකං වා චේතසිකං වා යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා නේව සාතං නාසාතං වේදේතං අයං අදුක්කම සුඛා වේදනා මේ සමහර වින්දනයන් වල තියෙන ඔය සාත ගතිය වත් අසාත ගතියවත් නැති නේව සාතං නාසාතං වේදිතං ඔය පිනවන පෙළෙන ගතිය නැති එකක් තියෙනවා. අන්න ඒක අදුක්කම සුඛා ස්වභාවයයි. ඉතින්දී අර කායික පැත්ත අත්හැරලා දාලා තියෙන ධම්ම දින්න දෙන්න. අය අර දුක්ඛා සුඛා වේදනා කතාවේදී සුඛං සාතං දුක්ඛං අසාතං කියලා වචන දෙකක් පාවිච්චි කරා. නමුත් මෙතෙන්දි සාත කියන වචනේ විතරයි පාවිච්චි කරේ. මානසික අංශය විතරයි ගත්තේ. නේව සාතං නා සාතං වේදිතං. අයං අදුක්ඛම සුඛා වේදනා. ඒ මනස පිනවන්නෙත් නැති, පෙලන්නෙත් නැති ස්වභාවය. කයටත් ඕක නැතුව නෙවෙයි. මේ ඒ ස්වභාවයේ අදුක්ඛම සුඛා වේදනා. ඉතින් ওই වේදනා සාකච්ඡාව තව ඉස්සරහට යනවා චූල වේදල්ල දේශනාවේදී ඊළඟට මේ විසාක උපාසක ප්‍රශ්නේ ඊළඟට අහනවා සුඛාපනයේ වේදනාය කිං සුඛා කිං දුක්ඛා දුක්ඛා වේදනා කිං සුඛා කිං දුක්ඛා අදුක්ඛම සුඛා වේදනා කිං සුඛා කිං දුක්ඛා එයත් ඉතින් මේක අතාරින්නේ මේ සැප වේදනාවේ මොකද්ද සැපේ මොකද්ද දුක්ඛය කියලා. ඒකේ දුකක් ගැනත් අහනවා. දුක්ඛ වේදනාවේ කිං සුඛා කිං දුක්ඛා. දුක්ඛ වේදනාවේ මොකද්ද සැපේ මොකද්ද දුක්ඛය කියලා. අදුක්ඛම සුඛ වේදනාවෙත් එහෙම. ධම්මදින්නා තේරින් වහන්සේ අතාරින්නේ උත්තර දෙන්න. ධම්මදින්න තේරින් වහන්සේ කියන සුඛාකෝ ආවසෝ විසාක වේදනා තිති සුඛා විපරිණාම දුක්ඛ. ඔන්න අපිට ඕන තැන අපිට අවශ්‍ය තැන මේ වේදනාව ගැඹුරින් අවබෝධ කරගන්න වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගන්න ආධාර වෙන දේශනා. විසාක සුඛ වේදනාවේ පිටි ඒක යම් කාලයක් අල්ලා හිටිනවා දිග්ගහනවා නම් ඒක සැපයි. හැබැයි විපරිණාම දුක්ඛ ඒක වෙනස් වෙනකොට අඩු වෙන පැත්තට ගෙවිගෙන යන පැත්තට යනවනම් ඒක ඉතින් දුක්ඛයයි. කොහොම කියන්නේ? ඊළඟට දුක්ඛ වේදනාවේ සැපේ මොකද්ද දුකේ මොකද්ද කියලා ඇහුවනේ. දුක්ඛ වේදනා තිති දුක්ඛ විපරිණාම සෝඛා දුක්ඛ වේදනාව දිගට අල්ලනවා නම් දිගට තියෙනවා නම් කල්ලාලනවා නම් ඒක දුක්ඛයි දුකක්. හැබැයි ඒක ටික ටික අඩු වෙගෙන යනවනම් විපරිණාම සුඛ. එහෙනම් එතන සැපයක්. ඊළඟට අදුක්ඛම සුඛ වේදනා ගැන තොහොම කියනවා අදුක්ඛම සුඛ වේදනා ඥානං සුඛං අඥානං දුක්ඛං. ඒකට කියන්නේ 아무තු එකක්. මේ අදුක්ඛම සුඛ වේදනා தත්ත්වයේ අවබෝධ කරගත්තොත් සැපයි අවබෝධ කරගත්තේ නැති මනුස්සයට ඒක දුකයි. ඕකයි தත්ත්වය කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේක හොඳට පතුරු ගහලා පට්ට ගහලා අ පෙන්නනෝ ධම්මදින්න තේරින්න අවශ්‍ය. මේක මෙහෙමයි. වේදනා තුනයි කාය සංපස්යෙන් මනෝ සංපස්යෙන් ඇති වෙන தත්ත්වය මෙහෙමයි. ඔය වේදනා නිත්‍ය නෑ අනිත්‍යයි විපරිණාමය වෙනවා ගෙවි ගෙවි යනවා. ඉතින් සමහර ඒවා තියෙනකොට හොඳයි විපරිණාමය වෙනකොට ගෙවෙනකොට දුකයි. සමහර ඒවා විපරිණාමය වෙනකොට සැපයි තියෙනකොට දුකයි. සමහර එක දුක්ඛම සුඛාව ඥානං සුඛං අඥානං දුක්ඛං ඒක අවබෝධ කරගත්ත කෙනාට ඒක සැපයක් අවබෝධ කරනුගත්ත කෙනාට දුකක්. ඒත් වශයෙන් ওই අදුක්ඛම සුඛ වේදනා කියන එක අපි මුගක් තේරුම් ගන්න ඕන එකක්. ඔය පිනවීමකුත් නැති, දෙලීමකුත් නැති తত্ত্বය. හරි වැදගත්. හරි. ඒක මුගක් හොඳ එකක්. සාමාන්‍යයෙන් නම් මිනිස්සු ඔය පෙළන පිනවන දෙකට තමයි රුචිය තියෙන්නේ, මනාපය තියෙන්නේ. නමුත් මේ දෙකින් මේ පිළීමක් පිනවීමක් නැති ස්වභාවයේ හරි හොඳයි. ඒ වෙලාවේ සතිය උපද්දන්න ප්‍රඥාව දියුණු කරන්න මේ වගේ දේවල් වලට හොඳ අවස්ථාවක් ඒ. පිළීම පිනවීම නැත්තට ඇත්තේම නැහැ නෙවෙයි. ඒක අඩු වෙලා ගෙවිලා ගිහිල්ලා. පෙළන ගතිය ගෙවිලා. පිනවන ගතිය ගෙවිලා. පෙළෙන ගතිය ගෙවි යනකොට නම් මුගක් අය කැමතියි. හැබැයි පිනවන ගතිය ගෙවිලා යනකොට අසුතව පුතුජන මට්ටමේදී ඒකට කැමති නෑ. එතකොට මොකද වෙන්නේ? ආපහු අර දෙකින් එකක් අල්ලනවා. පෙළෙන ගතිය ගෙවිගෙන යනකොට මේ ඒක හොඳ එකක් කියලා හිතන්නේ පිනවන ගතිය ගෙවිගෙන යන එක හොඳ එකක් කියලා හිතන්නේ. ඕ ඒක හොඳ නෑ. පිනවන ගතිය තව ටිකක් වැඩි වෙනවා. නැත්තම් ඔය ගානට තියෙන්න ඕන අඩු වෙන්න නම් බෑ. නමුත් මේ පෙළෙන ගතියයි පිනවන ගතියයි සුඛාසා දුක්ඛා ගෙවි ගිය අපි ඔකට කියන්නේ පස්සම්බය කියන. එහෙම නැත්නම් පස්සද්දි කියන. සංසිඳිලා කියන. ආනාපාන සතියේදී අපි ඔක අත්විඳලා තියෙනවා. ආනාපානයේ ගෙවිලා යන. <clears throat> දැන් ඒක තියනවද? තියෙනවා ආනාපානයේ තියෙනව නැත්නම් නමුත් මේක ඕලාරික ඝන බහල විදියට දැනෙන්නේ ආනාපානයෙන් සැපයක් දැනෙන්නේ නැහැ දැන් දුකක් දැනෙන්නේ නැහැ මුලදි මුලදී ওই දෙක දැනෙනවා ආනාපානයි හුස්මක් ගන්න බැරි වුණොත් ටික වෙලාවක් යනකම් ඔන්න දුකයි හුස්මක් ගත්තම සැපයි ඒක මුලදි මුලදි හොඳට දැනෙනවා ආශ්වාසයේ සුඛය ආශ්වාසයේ දුක්ඛය ප්‍රස්වාසයේ සුඛය ප්‍රස්වාසයේ දුක්ඛය දකින්න පුළුවන් ආනාපානය තුලිනුත් වේදනානුපස්සනාව වඩන්න පුළුවන් හැබැයි ටික ටිකක් යනකොට ගෙවිලා යනවා දැන් හුස්ම වැටෙනවද නැද්ද කියන තත්ත්වයකට ආපුවම එතකොට අර සැප දුක් දෙකක් ගෙවිලා ගිහිල්ලා අදුක්කම සුඛයට වැටෙනවා ඒක හරි හොඳයි ඒක හැබැයි හුඟක් දෙනෙක් එතෙන්ට වැටෙනවා කැමතියි අයියම හුස්ම අරගෙන බලනවා මේ මොකද වෙන්නේ කියලා. නමුත් වේදනා තුنين අදුක්කම සුඛය ඊටාම හොඳ එකක්. හොඳ එකක්. ගෙවි ගිය අවස්ථාවක්, සංසුන් වුණු අවස්ථාවක්. පස්සද්ධියට වෙනුන අපේ. අ සංසිඳිලා ගියා. ඒ ස්වභාවය. හොඳ එකක්. ඉතින් ඒකයි මේ ධම්මදින තේරින් වහන්සේ කිව්වේ ඥානං සුඛං. හැබැයි මේක හොඳ එකක් බව තේරෙන්නේ මේ ගැන ඥානයක්. මේක අවබෝධ කරගත්තොත් විතරයි. අඥානං දුක්ඛ. මේක ගැන තේරෙන්නේ නැත්නම් ඉතින් හිතන්නේ මේක දුකක් අපෝ. කිසිම ගතියක් නැහැ. ඔය නිකන් ඉන්නවා. කිසි වින්දනයක් නැහැ. කිසි වැඩක් නැහැ. පාළුයි කාංශේ ඔහොම කියලා තමයි අදුක්කම සුඛ වේදනාවට අපි දීලා තියෙන නම්. මහා කැත නම් ටිකක් දීලා තියෙන්නේ. පාළුයි කාන්සේ මොස්පේන්තු. කිසි වැඩක් නැහැ ඔය නිකන් ඉන්නවා. ඔය වගේ ඔක්කොම නෙගටිව් නම් ටිකක් තමයි අදුක්කම සුඛ වේදනාවට දීලා තියෙන්නේ. ඉතින් ඕක ආවොත් පන්නන්නමයි බලන්නේ. පන්නන්නේ කොහොමද? අර දෙකෙන් මෙහෙකට යනවා. මොකද අර දෙක කිව්වේ? එක්ක සුඛ වේදනා එක්ක දුක්ඛ වේදනා. වැඩකට යනවා. ඉතින් දැන් ඔන්න අපි මේ වේදනා තුන පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් අපි ඇති කරගත්ත තවත් අපිට මේක අවබෝධ කරගත යුතුයි මේකේ අනුසය ධර්ම හිමත් අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ වේදනා තුනෙන් අනුසය ධර්ම තුනක් මතුවලා එනවා අපි ඒක පස්සට තියෙන දැනට අපි කරන්නේ වේදනාවට සතිමත් වෙමු වේදනානුපස්සී විහෙරති. සිහිය උපද්දගම්. කාය සම්පස්සයෙන් වේවා කායික වේවා චේතසික වේවා යම්කෝ කායිකං වා චේතසිකං වා ඔය කොයි පැත්තෙන් ආවත් අපි උත්සාහ කරමු වේදනාවට සතිය පවත්වා. දැන් අපි සීනුවන දැනට දැනටමත් අපි ඒක වර්ධනය කරගෙන නිතින් ඒක දැන් කයට ගෙනල්ලා කය යථා ස්වභාවය තේරුම් ගත්තා වගේ දැන් වේදනාවට ගේමු. මොකක්ද? සීනුවන. මේකට ආය අමුතුවෙන් අර ඕනනම් දැනටමත් ඉතින් ඔය මේ ආනාපාන සති කරනවා ඉරියාපත සති කරනවා ඒව කරාට කමන්නේ ඒව ඇතුළෙනුත් වේදනාව දකින්න පුළුවන් මං කිව්වේ හුස්මක් අරන් අල්ලගෙන ඉන්නවා. පිට කරන්නේ නැතුව. මොකද වෙන්නේ? සැපයිද දුකයි? අත්විඳින්න පුළුවන් තග්ගා. හුස්මක් අල්ල අරගෙන පහළ දාන්න නැතුව ඉන්නවා. පුළුවන් තරම් ඉන්නවා පහළ දාන්නේ. මොකද වෙන්නේ මොකද වෙන්නේ? හැබැයි හුස්මක් උඩට ගන්නකොට සුඛ වේදනා. මේක පහළ දාගන්න බැරි වුණොත් දුක්ඛ වේදනා. හුස්ම පහළ දාලා ගන්න නැතුව ඉන්න. හුස්ම පහළ දැම්මම සුඛ වේදනාව එනවා. පහළ දාලා ගන්න නැතුව ඉන්න. මොකද වෙන්නේ? හුස්මක් ගන්න විදිහක් නැහැ කියලා අපි කියන්නේ. අපි ඒක බලෙන්ම කරලා බලනවා ගන්න නැතුව ඉන්න. ඔන්න ටික ටික ටික ටික යනකොට දුක්ඛ වේදනාව. ආයෙ හුස්මක් ගන්නවා. ගත්තම සුඛ වේදනාව. ආනාපානය තුළනොත් වේදනානුපස්සනාව වඩන්න ඕන. වේදනාව පිරිසිදු දකින්න ඕන. නේ? ආනාපානයට අපි වාඩි වෙනවා. ඉතින් වාඩි වුණාම ඉරියාපතේ මේ මේ පරයන්කේ සැපයි. වාඩි වුණ වෙලාවේ පරයන්කේ සැපයි. ඒ කියන්නේ අර කය මේ පහසු ඉරියව්වකට ගෙනෙන එකමනේ පරියංග කියන්නේ. ඉතින් මුලදී සුඛ දැන් ඔහොම ඉන්නවා ඉතින් වාඩි වෙලා ආනාපාන සතිය කරන. ටිකක් ටිකක් යනකොට යනකොට යනකොට අන්න අර ඉරියව්වේ දුක්ඛය මතුවේ. දැනෙන්න පටන් ගන්න දැන් අමාරුයි කකුල රිදෙනවා කොන්ද රිදෙනවා ආදී වශයෙන්. ඒ ওই කය පැත්තේ මනසෙත් උක තියෙන පුළුවන්. දැන් ආනාපානයට වාඩි වුණා හොඳට ආනාපානේ වැටහෙනවා. ඉතින් මනසට සුවයි දැන්. ඒක තුලම ඉන්න. ඉතින් ඔය අතරේ ඩෝංගල සද්දයක් ඇහෙනවා ගෙදර කවුරු හරි. ඔන්න දොරක් ඇරියා. ඔන්න කහිනවා. ඔන්න භාණ්ඩයක් පාවිච්චි කරනවා. ඔන්න ඒගොල්ලෝ නැගිටලා අපි තුමේ උදෑසන කියලා. දැන් අර මනසට තිබුණු අර මනසේ කාර්මුණක පිහිටලා මනස එක්තරා සුවයක් විඳින්මින් හිටියනේ දැන් නැහැ. මොන දුක් වේදනාව, හින් සද්ද එනවා, මෙහින් වේදනා එනවා. දැන් අර මනසේ දුණ ඒකාග්‍රතාවයේ බිඳ වැටිලා දැන් තිබුණු සුඛ වේදනාව විපරිණාමය වෙලා දුක් වේදනාව. දැන් ටිකක් දුෂ්කරයි. දැන් හිතට අර තිබුණු සහනය නැහැ, සහනදායී ගතිය නැහැ. ඒක ඔක මානසෙම ඇති වෙන එකක්. ඒ ආනාපානය තුල ඉන්න කෙනාටත් ඕක දකින්න පුළුවන්. තව ඉතින් ඉරියාපත සතිය කරනවා නම් සක්මනේ යනවා නම් ඉතින් සක්මන පටන් ගන්නකොට සුඛා ටික වෙලාවක් යනකොට දුක්ඛා. දැන් ඉතින් හිටගෙන හිටිය ඇති මං ඩිංගක් වාඩි වුණොත් හොඳයි කියලා හිතෙන ඇයි මේ ඇයි මේ? ඒක ඕක තුලින් දකින්න පුළුවන්. එදිනෙදා වැඩක් ගමු. වැඩේ පටන් ගන්න හරි සතුටින්. ඔක්කොම බඩු ටික කිට්ටු කරගෙන දැන් වැඩේ කරගෙන යනවා. ටික වෙලාවක් යනකොට මොකද කියන්නේ? අයියෝ මහන්සි කියලා. මට දැන් මේක එපා වෙලා කියලා. ඕන්න ඔය නතර කරමු කියනවා. පස්සේ කරමු කියන හෙට කරමු කියන. ඇයි අර ඒ තුල දුක්ඛ වේදනාව මතුවලා මුලින් සුඛ වැඩේ කරගෙන කරගෙන යනකොට දුක්ඛයි. ඊට ඔය විදිහට අපිට ඔය ආනාපානය තුලනොත් ඉරියාපද තුලනොත් එදිනදා වැඩ තුලනොත් මේක දකින්න පුළුවන්. කතා බහක් බලන්නකෝ. අපි කතා කරන්න හරි කැමති නේ අනිත් අය. පටන් ගන්න ඉතින් බොහොම සන්තෝෂෙන් පටන් ගන්න. සුඛ වේදනාවෙන් තමයි කතා පටන් ගන්න හුඟක් වෙලා. ඊට වෙලාවක් යනකොට ඉතින් එනවා දුක් වේදනා. ඔය මොනවද මේ කතා කරන්නේ වැඩද නැති දේවල්. මට නම් දැන් ඇති වෙලා මේ කතා කරලා. දකින්න පුළුවන් අපිට සිහිනුවන පැවැත්වුවොත් ඕනම දෙයක් තුළ මේ ඒක විපරිණාමය වෙනකොට අර ධම්මදින්න තේරින්නාංශ කිව්වා වගේ විපරිණාම දුක්ඛය දකින්න පුළුවන්. විපරිණාම සුඛය දකින්න පුළුවන්. දුක්ඛා වේදනාව පටන් ගැම්ම දුක්ඛාවෙන් නම් ඒක විපරිණාම වෙනකොට සුඛ. පටන් ගැම්ම සුඛයෙන් නම් ඒක විපරිණාම වෙනකොට දුක්ඛ. දැන් අපි ඕක ටිකක් දකින්න උත්සාහ කරමු අප තුලින්. එතකොට අපි මේ සාරාංශ කරලා මම මේ දේවල් ටික නතර කරන්න. එතකොට වේදනා කියලා කියන්නේ නාම ධර්මයක් කිව්වා. ඒක රූප ධර්මයක් නෙවෙයි. නමුත් රූප ධර්මයි නාම ධර්මයි ඇසුරු කරගෙන චක්කු රූප චක්කු විඥාන. එතකොට දැන් නාම ධර්මයි රූප ධර්මයි දෙකමනේ. සෝත සද්ද සෝත විඥාන. ගාන ගන්ධ ගාන විඥාන. ජීවහා රස ජීවහා විඥාන. කාය පොට්ටබ්බ කාය විඥාන. මනෝ ධම්ම මනෝ විඥාන. කියන නාමයි රූපයි එකතු වෙලා එකට වැඩ කරනකොට සංගති සංගති වෙලා නැත්නම් ආයතනගත වෙනවා චක්කු ආයතන වෙලා තින්නම් සංගති වෙලා පස්ස පස්සපච්චය වේදනා. ඉතින් එතකොට දැන් අපි තේරුම් ගත්තා මේක කවුරුවක් කරන එකක් නෙමෙයි මං කරනවා නෙමෙයි. පටිච්ච සමුප්පන්නයක් කියලා. අර සමාතුලින්ම දකින්න ඕනේ. ඊළඟට මේ වේදනාව තුන් වැඩරුම්ම ඉදිරිපත් වුණා. සුඛා වේදනා. පිනවන ගතිය. දුක්ඛා වේදනා. පෙළෙන ගතිය. අදුක්ඛ අසුඛ වේදනා. පෙළෙන ගතියත් අවම වෙච්ච ගෙවි ගිය. පිනවන ගතිය අවම වෙච්ච ගෙවි ගිය වේදනා. තුන්වැනි ධර්ම අපි ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි මේවා මේ තීටි සහ විපරිණාම දෙකත් අපි තේරුම් ගත්තා. ධම්මදින්න තේරින් වාසේ ඔය මේ දෙකක් අල්ලලා දෙනවා අපිට. තීටි විපරිණාම කිය. මේ සමහර ඒවායි තීටිය සුඛා විපරිණාම දුක්ඛා. සමහර ඒවායි තීටි දුක්ඛා විපරිණාම සුඛා. සමහර ඒවායි අඥානං ඥානං ඉතින් ඔහොමයි එන්නේ ඉතින් ඔන්න ඔය ටික අපි දැනට කතා බහ කළා අපි ඊළඟ සාකච්ඡාවත් වේදනානුපස්සනාවට තමයි යන්නේ ඉතින් දැන් පුළුවන් අපිට මේ වේදනාව පිළිබඳ සිහිනුවන උපදින්න සතිය පවත්වන්න පුළුවන්. අපි එතෙන්ට යමු. ඒ ඉතින් මහා සතිපට්ඨාන දේශනාවෙත් අපිට මේ තව ටිකක් සාකච්ඡා කරන්න තියෙනවා වේදනානුපස්සනාව පිළිබඳව. අපි ඒකත් ඉදිරියට හමු වෙන අවස්ථාවේ කතා බහ කරමු. අපි සාමාන්‍යයෙන් දවසක් ඇර දවසක මුණ ගැහෙන්නේ දැන් අද 25 ආයි අපි මුණ ගැහෙන්නේ 27 වෙනිදා. මේ විදිහට හොඳයි. මගේ මූලික සාකච්ඡාව අපි මෙතකින් නිමා කරලා වෙනදා වගේම අපේ මේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයෝ මේ වේදනානුපස්සනාව දැනටමත් වඩලා මෙහි ප්‍රතිඵලත් ලැබපු ඇත්තොත් ඉන්නවා. සමහර වෙලාවට මේවට ආධුනික ඇත්තොත් ඉන්නවා. කොහොමුණත් කමක් නැහැ. අපි ඉතිරි කාලය අපිට තව ටික වෙලාවක් ගත හැකියි. ඒ කාලය කිසියම් දෙයක් එකතු කරන්න සාකච්ඡාවට යමක් එකතු කරන්න අපි අවස්ථාව ලබා ගන්නවා. හොඳයි මෙතෙන් සිට ඒ සඳහා අවස්ථාව. ඔව්. මම මේ ඉල්ලීමක් කරන්නේ ස්වාමීන් වහන්සේ මුළු මහත් ලෝක සත්‍ය වෙනුවෙන්මයි අද ලෝකේ බොහෝ දෙනා යම් රාමුවකට මැදි වෙලා චේතෝමුක්ති තත්ත්වයක් සහ සංඥා වේදිත නිරෝධ ධ්‍යානගත තත්ත්වය අත්දැකීමෙන් එතන නිවන කියලා එතනම නිරත වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේ අපිට ප්‍රඥාමුක්ති මාර්ගයක් පෙන්නලා එතනින් හැරවුමකට අපිව ගෙනාවා. ඉතින් එම මාර්ගේ ගමන් කරනකොට අපි හැම මොහොතකම විදර්ශනා ඥාන උපදවගෙන යථා භූත ඥාණයෙන් දකින විඳින දැනෙන හැම අරමුණක්ම විදර්ශනා ප්‍රඥාවට හසු කරගෙන රාග ද්වේෂ මෝහයෙන් මෙදෙන ආකාරය එම මාර්ගය අපිට ඉතිහිරි කරලා දුන්නා ස්වාමීන් වහන්සේ. ඉතින් එතනින් එහාට ප්‍රඥා විමුක්තියට පත්වන ආර්යයන් වහන්සේලා ප්‍රඥා සරිසමනස පංච උපාදානස්කන්ධයෙන් මිදලා පංචස්කන්ධේ පමණක් පරිහරණය කරමින් පරියංකේදී අද්දකින පිරිසිදු සංඥා වේදනාව ඒක දැනීමක් වන ප්‍රභාස්වර චිත්ත ස්වභාවයක් අනිත් වෙලාවට එදිනෙදා ජීවිතයේදී කටයුතු කරන කරමින් අත්දකින අනිමිත්ත සමාධියක් අපනිත සමාධියක් ශුන්‍යක සමාධියක් අප වෙනුවෙන් මේ ලෝක සත්‍ය වෙනුවෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් තේරුම් තේරුම් කරලා දෙන්න කියලා මම ඔබ වහන්සේට ගෞරව පූර්වකව පාද නමස්කාර කරලා ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ටිකක් මම හිතන්නේ ඒකේ මුල් කොටස විස්තර වුණා කියලා. ඒ කියන්නේ අපි පරයන්කේ ඉන්නකොට ඒ කියන්නේ සාමාන්‍ය වැඩ කටයුතු වලින් මිදිලා නැත්නම් අපි ඒකද කියන්නේ ඔය පළවෙනි ධානයේදී කියන්නේ විවිච්ඡ කාමයේහි විවිච්ඡ අකුසලයේ කියලා. මේ කාම අකුසල වලින් මිදී සිටින අවස්ථාවක් අපි එහෙම විවේක අවස්ථාවක විශේෂ අවස්ථාවක ඉන්නකොට ඒ ප්‍රභාස්වර චිත්තය නැත්නම් සංයෝජන වලින් මිශ්‍ර නොවුණු නීවරණ ධර්ම යටපත් වුණු හිතක් පවතින. ඒතර මේ අවස්ථාවේ අපි ඒක අත්විඳිනවා ඒ ස්වභාවය. අත්විඳලා එතන තියෙනවා එක්තරා ආකාරයකට සමතේටපත් වුණු ඔය සංඥා වේදනා දෙක ගැන අපි කලිනුත් කතා කරලා තියෙනවා. අද අපි මොකක් කතා කරන්නේ වේදනා ස්වභාවයේ ඒකයි මම කිව්වේ අර වේදනාවත් <clears throat> ගෙවිලා ගියපු තත්වයක් ඇති වෙනවා එතන කියලා. සංඥා වේදනා යම් තරමකට ගෙවි ගිය ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක අත්විඳින්න පුළුවන් ඕන කෙනෙකුට ඒ පරයන්කේදී නැත්නම් ආනාපාන සතිය වගේ කොහොම හරි පරයන්කේ ඉන්න අවස්ථාවක තියෙන්නේ අර සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු වලින් බැහැරව සිටින අවස්ථාව. එතකොට ඊට වෙනස් අවස්ථාවක් තමයි අර කියපු එදිනෙදා ජීවිතයේ තත්වය. ඒ දිනදා ජීවිතයේදී තනෝය අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන වචන තුන භාවිතා කරා. එහෙම සමාධි තුනක් ගැන කියවෙනවා. අනිමිත්ත සමාධි, අපනිත සමාධි, ශුන්්‍යත සමාධි කියලා. එතන තියෙන්නේ අර පරියන්කේ ඉන්න අවස්ථාවට වඩා වෙනස් අවස්ථාවක්. අර ඇහැට රූපේ පේනවා, කනට ශබ්දය ඇහෙනවා, නාසයට, දිවට, කයට ගන්ධ රස පහස දැනෙනවා. මනසට කාරණේ වැටහෙනවා. මනස යොදවලා තියෙයි. යෙදිලා තියෙයි. එතකොට මේ නිමිති නිමිත්ත කියලා කිව්වේ මොකද්ද? අපිව කුප්පන නැත්නම් අපිව ප්‍රකෝප කරන කලබල කරන දේ. දැන් රූපාරම්මණයක නම් වර්ණේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ දිග පළල උස මහත වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ නිමිත්ත. හැබැයි මේ විදර්ශනාව වඩපු කෙනා න නිමිත්තක් ගාහි ඒ නිමිත්ත ගන්නෙ නැහැ. එතකොට මේ අනිමිත්ත කියලා කියන්නේ සමහරු හිතන්නේ අනිමිත්ත කියන්නේ නිමිත්ත නැහැ කියලා. නැහැ නිමිත්ත තියෙනවා නිමිත්ත පේනවා රහතන් වහන්සේට තව කෙනෙකුගේ ශරීරය හෝ නැත්නම් ගහක ගලක හෝ සෝබාදහමේ හෝ කියන වර්ණ නිමිත්ත පේනවා. ඒකේ වර්ණය පේනවා. අන්ධ නැහැනේ. මනසටත් ඒක වැටහෙනවා. හැබැයි අනිමිත් චිත්ත සමාධියේදී තියෙන්නේ නිමිත්ත රාග වශයෙන් ගන්නෙ නැහැ. න නිමිත්තක් ගාහී කියලා කියන්නේ මේක ඇහැට පේන්නේ නැහැ කියන එක නෙමෙයි. ඇහැට පේනවා. රහතන් වහන්සේලා අන්ධයෝ නෙමෙයි. ඇහැට පේනවා. ඒ ඇහැට පේන දේ කුප්පන නිමිත්තක් තියෙනවා. ඒ වර්ණය හෝ ඒ හැඩය හෝ ඒ දිගපළලව සමහත ඔය මොකක් හරි එකක් තියෙනවා. හැබැයි ඒක රාග වශයෙන් ගන්න. මේක ඇලෙන්න දෙයක් නෙමෙයි. ඒක ඒකේ තියෙන දෙයක්. ඒක ඒකට දීලා නිකන් ඉන්න. ඒකයි ස්වභාවය. න නිමිත්තක් ගාහි කියලා කිව්වේ ඒකයි. මේ නිමිත්ත ගන්නෙ නෑ. ඔය අනිමිත්ත සමාධියේ තියෙන ලක්ෂණ මේ. ඊළඟට නානුභ්‍යංජනග්ගාහි ඒකේ අනු අනුව්‍යංජනේ ගන්නෙත් නෑ. ඔය ව්‍යංජනා කියන තැන හුඟක් තියෙන්නේ මේ විතර්ක ගතිය කතා කතාව තියෙන්නේ. දැන් මේක රාග වශයෙන් ගත්තොත් මේ රාග වශයෙන් කතා කරන්න වෙන්නේ. ද්වේෂ වශයෙන් ගත්තොත් මේ ද්වේෂ වශයෙන් කතා කරන්න තියෙන්නේ. ව්‍යංජනා භාවිතාවක් තියෙන්නේ එහෙමනේ. ලැබුවයි පරිවර්තන වලින් පරිවර්තන නම් පරිවර්තනය කරලා දෙන සූත්‍ර බැලුවොත් ඒ තරම් හොඳ පරිවර්තන නෙවෙයි. නිමිත්ත කියන එක ලොකු මොකද්ද ලොකු සලකුණ අනුභ්‍යංජනේ කියන එක පොඩි සලකුණ ඔන්න ඔය වගේ පරිවර්තන තමයි තියෙන්නේ. ලොකු එක පොඩි එක නෙවෙයි. පුද්ගලයාගේ හිතේ රාගය ඇති කරන, ද්වේෂය ඇති කරන, නැත්නම් ඇලීම, ගැටීම, මුලාව ඇති කරන ඒ සලකුණ සලකන. එහෙම සලකනු තියෙන රූප ධර්ම වල, ශබ්ද ධර්ම වල, ගන්ධ ධර්ම වල, රස ධර්ම වල, පොට්ටබ්බ ධර්ම වල තියෙනවා. මනෝ ධර්ම වලත් තියෙන එක. නිමිත්ත කියලා ඒකට කියන්නේ. රාතන් වහන්සේ අනිමිත්ත නිමිත්ත ගන්නෙ නැහැ. අනිමිත්ත සමාධිය කිව්වේ ඒකයි. මේක ගන්නෙ නැහැ. ඇයි ඒ ගන්න නැත්තේ? ඇයි නොගන්නේ? නොගන්නේ මේ මේකේ යථා ස්වභාවය වැටහිලා තියෙන්නේ. ඒක නිසා ගන්නෙ නෑ. ඉතින් ඕකයි මේ අනිමිත්ත චේතෝ සමාධිත හිත සංසුන්. අර රාග වශයෙන් ගත්තොත් නේ හිත නොසන්සුන් වෙන්නේ. ද්වේෂ වශයෙන් ගත්තොත් නේ හිත නොසන්සුන් වෙන්නේ. අසමාහිත වෙන්නේ. නමුත් ගන්නෙ නෑ. එහෙම ගන්නෑ. ඒ ගන්න නැත්නම් නිකන් අහක බලනවා නෙමෙයි. කනේ ඇබයක් ගහගෙන ඉන්නවා නෙවෙයි. කනට ඇහෙනවා. අර ගොරෝසු අපි හිතමු ශබ්ද ශබ්දයක නිමිත්ත උදාහරණයක් හැටියට ශබ්දයක් තියෙනවා ඒ සමහර අයගේ ශබ්දේ සමහර අය කතා කරන්නේ හරි ලාලිත්‍යයෙන් මිහිරි ගතියකින් කොමල ගතියකින් කතා කරනවා එතකොට මේ ශබ්දේ තියෙනවා අර නිමිත්ත මොකද්ද තියෙන්නේ ඒකට අපි කියන්නේ රාග නිමිත්ත තියෙනවා ඇලෙන්න සුදුසු ගතිය ඒකේ තියෙන. නමුත් රාතන් වහන්සේ එහෙම ගන්නෑ. අපිත් ඒක නොගතිය යුතුයි. දැන් අපි පුහුණු වෙන අය නම් ඒ ශබ්දේ ලාලිත්‍යයක් තිබුණාට මිහිරියාවක් තිබුණාට ඒකට අපි කියන්නේ රාග නිමිත්ත කියලා. ඇලෙන්න හේතු වෙන කාරණා. නමුත් අපි ඒක ගන්නෙ අනිමිත්ත. ඒක ওই විදිහට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ නිමිති තියෙනවා. මේ නිමිති නොගැනීම, ඒ කියන්නේ රාග වශයෙන් නොගැනීම, දේශ වශයෙන් නොගැනීම, මෝහ වශයෙන් නොගැනීම තමයි අනිමිත්ත. ඒ අනිමිත්ත වුණාම එතන චේතෝ සමාධියක් තියෙනවා. හිතේ සංසුම් බවක් තියෙනවා. ඒකයි. ඊළඟට අනිමිත්ත ළඟටම කිව්වා අප්පනිහිත කියලා. පනිහිත කියන්නේ සාමාන්‍ය යෙදවීම. හිත යෙදවීම තමයි මෙතන මූලික වශයෙන් පණිහිත කියන්නේ. මේ පණිහිතේ දෙකක් තියෙන සම්මා පණිහිතම් මිච්ඡා පණිහිතම් කියලා. ඉතින් හිත යොදවනවා යහපත් විදියට. අයහපත් විදියටත් යෙදේ. දැන් අර රාග වශයෙන් නිමිත්ත ගත්තොත් එතන ඉඳලා හිත යොදවන්න වෙන්නේ රාග විදිහටමයි. මිච්ඡාපනිහිතම් එතන ඉඳලා. නමුත් අනිමිත්ත වෙනකොට අපනිහිත වෙනවා. ඒ හිත යොදවන්න දැන් රාතන් වහන්සේ කෙනෙකුත් හිත යොදවනවා යම් යම් දේවල් වලට. නමුත් රාග වශයෙන් හිත යොදවීමක් නැහැ. දේශ වශයෙන් හිත යොදවීමක් නැහැ. මෝහ වශයෙන් හිත යොදවීමක් නැහැ. ඒකයි අප්පනීත. එතන තියෙනවා සමාධියක්. එතන තියෙනවා සංසුන් බවක්. එතන තියෙනවා තැම්පත් බව. දැන් බලන්න අපි රාග වශයෙන් හිත යොදෙව්වොත් හිත සංසුන්ද? දේශසාගතව හිත යොදවනකොට සංසුන්ද? මෝහසාගතව යොදවනකොට සංසුන්ද නැහැ. එනිසා මේ පනිහිතය අ අපනිහිත කියන්නේ යොදවන්නේ නැහැ කියන එකයි. යොදවන්නේ නැහැ කියන්නේ රාග සාගතව, දේශ සාගතව, මෝහ සාගතව හිත යෙදවීමක් නැහැ. හැබැයි කරුණා මෛත්‍රියෙන් හිත යෙදවෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ හිත යොදවන්නේ කරුණාවෙන්නේ, මෛත්‍රියෙන්නේ. අසුත අපතුජනල දේශයෙන් රාගයෙන් හිත යොදවන. එතකොට තියෙන්නේ අපපනිහිත ගතියක්. ද්වේෂයෙන් මේ පනිහිත ගතියක්. ද්වේෂයෙන් රාගයෙන් හිත යොදවනවා. රාගෙන් දේශයෙන් තොරව හිත යොද හිත යෙදවීම තමයි අපපනිහිත කියලා කියන්නේ. ඔය තව එකක්. එතකොට අනිමිත්ත සමාධි, අපපනිහිත සමාධි, ශුන්්‍යත සමාධි. ශුන්්‍යත කියන්නේ තුන්වෙනි. ශුන්‍ය කියන්නේ අනාත්ම ස්වභාවය. ශුන්‍යං අත්තේනවා අත්තනීයනවා. අත්ත අත්තනීය ස්වභාවයෙන් තොරයි කියන්නේ. ශුන්‍ය කියන ඔය හිස් කියන අර්ථය දෙන්නත් pāli භාෂාවේ ශුන්‍ය කියන වචනේ දෙනවා. නමුත් ශුන්‍යත සමාධියේදී දෙන්නේ හිස් කියන එක නෙමෙයි. සමහර අය හිස් කියන එක අල්ලගන්න. හිස් කියන එක අල්ලගන්න. ඒක තමයි ශුන්‍යත සමාධි කියන්නේ හිස් බව කියන්නේ. නෑ නමුත් අනාත්ම ලක්ෂණේ අවබෝධ වෙලා අනත්ත් විදිහටයි නිතරම ගන්න. මේක මම ය මගේ මට ඕන විදිහට මං කැමති ආකාරයට පවත්වන්න බෑයි කියන අවබෝධය තුළ නිතරම රහතන් වහන්සේ ඉන්නේ. එතකොට අර මේක Tamanට ඕන හැටියට මෙල්ල කරන්න, අසුරවන්න, පාලනය කරන්න යන්නේ නැහැ. මේක යම් ප්‍රමාණයකට ඒකට උපදේශයක්, අවවාදයක්, මඟ පෙන්වීමක් කරත හැකි. නමුත් Taman දන්නෝ Tamanට ඕන හැටියට Taman කැමති විදිහට මේක හසුරවන්න, මෙල්ල කරන්න, පරිහරණය කරන්න බෑ. එතකොට තියෙන්නේ හිතේ සංසුන් බව. ශුන්්‍යත සමාධි කියන්නේ ඒකයි. හැබැයි අපි මේක මෙල්ල කරන්න කිව්වොත් මම දැන් මෙහෙම බෑ මට ඕන හැටියට මං කැමති විදිහට මේක පවතින්න ඕන ආදී වශයෙන් ගියොත් මොකද වෙන්නේ අර ඒ ධර්මතාවේ නාමය හෝ රූපය ඒ විදිහට පවතින්නේ නැති වෙනකොටම හිත කලබල වෙනවා හිත නොසන්සුන් වෙනවා නමුත් ශුන්්‍යතය තුල තියෙන සමාධියක්. ඒක එයා ඒ ඒ ඒ අවබෝධ කරගෙන ඉන්න කෙනා එහෙම. එතකොට දැන් අර එදිනෙදා ජීවිතේ මෙතන ප්‍රශ්නේදී මතු කළේ එදිනෙදා ජීවිතයේ තුල අපිට ඔය නිමිතිත් තියෙනවා පණිහිතක් තියෙනවා අසුඤ්ඤත තත්වයනොත් තියෙනවා. නමුත් ආර්ය ශ්‍රාවකය හැටියට නිමිත්ත තිබුණට නිමිත්ත ගන්නෙ නෑ. න නිමිත්තක් ගාහි. ඒ වගේම පණිහිත තිබුණට යෙදවුම්, හිත යෙදවීම කියලා දෙයක් තිබුණට ඒක සම්මා පණිහිතං. නිතරම අර රාග වශයෙන්, දේශ වශයෙන්, මෝහ වශයෙන් යෙදෙව්වොත් හිත මිච්ඡා පණිහිතං කියලා ඒකට කියන්නේ. මිච්ඡා පණිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. සම්මාපනහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝගය. ඕවා ඉතින් ওই ධම්මපද ගාථානේ කවුරුත් දන්නේවා. එතකොට මේ පනිහිතය හිත යෙදවීම බුදු අපේ ධර්මයේ කරන්නේ සම්මාපනහිත. දැන් අපපනහිත කිව්වම සමහර හිතන්නේ හිත යොදවන්නේ නැහැ කියලා. නෑ. හිත යොදවන්නේ නැහැ නෙමෙයි හිත යොදවන. හැබැයි රාග වශයෙන්, දේශ වශයෙන්, මොහ වශයෙන් යොදවන්න ඕනේ නැහැ මේ හිත. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී තමයි මේවා ඇත්තටම වැදගත් වෙන්නේ. එහෙම අපිට පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මම හිතනවා මේ කාරණේ මම ප්‍රශ්නය මතු කර නිසා මේ කාරණේ ඉදිරිපත් කරේ සම්මා පණිහිතං මිච්ඡා පණිහිතං පණිහිත ශුන්්‍යත අනාත්ම ස්වභාවය මේවා අවබෝධ කරගත්තම ඔය සමාධිය තියෙනවා ඉතින්. දැනට අපි ඔය සමාධිය වඩා ගන්න ඕන. අනිමිත්ත සමාධිය අපි වඩා ගන්න ඕන. නිමිත්ත තිබුණාට නිමිත්ත ගන්න පුහුණුවේදී. ටික ටික කාලයක් යනකොට අපිට නිමිත්ත තිබුණාට නිමිත්ත ගැනෙන්නේ නැහැ. ඒකයි. පණිහිතේදී අපි හිත යොදවනවා සම්මා විදිහට හිත යොදවනවා. ඒකයි. ඉතින් කාලයක් යනකොට හිත යෙද වෙන්නෙම යහපත් විදියට. ඉතින් එතකොට එතන සමාධියක්, එතන ලොකු සංසුන් භාවයක්, සංහිඳියාවක් තියෙනවා. ශුන්්‍යතත් එහෙමයි. අර ආත්ම විදිහට අත්ත් සංඥාවෙන් යමක් ගන්නෙ නැහැ. ශුන්‍යං අත්තේනවා අත්තනීනවා. අත්ත අත්තනී ස්වභාවයෙන් තොරයි. ඔය ශුන්්‍යත ලෝක සූත්‍රයේ එහෙම කියවල බැලුවොත් <clears throat> ඔය කාරණේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ශුන්‍යං ඉදං අත්තේනවා අත්තේනවා. ඉතින් මේවා ගැඹුරු සමාධි එදිනෙදා ජීවිතේ මේවා. අර කිව්වාගේ වාඩි වෙලා පරියන්කේ ඉන්නකොට <clears throat> දැනෙන ස්වභාවයට වඩා එදිනෙදා ජීවිතයේ දේවල්. ඉතින් එහෙම දෙයක් නේ. ප්‍රශ්නෙන් මතු කරේ ප්‍රශ්නෙන් සාකච්ඡා කරේ එහෙම දෙයක්. ඉතින් ওই විදිහට මේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන தත්ත්වය අපි ඔය ප්‍රශ්නට අදාළව ටිකක් පැහැදිලි කළේ. තව දුරටත් අවශ්‍ය නම් අපිට ඒක ටිකක් සාකච්ඡා කරන්න පැහැදිලි කරන්න බැරි පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම නමුත් අපි අවබෝධ කරගන්න ඕන තේරුම් ගන්න ඕන දේ මේ වේදනා එක්ක මේ විඳීමත් එක්ක යම් යම් ආකාරයේ හඳුනා ගැනීම සිද්ධ වෙනවා අපි වේදනා ගැන විතරයි අද කතා කරේ නමුත් වේදනාව එක්ක සම්බන්ධ කරලයි ওই ප්‍රශ්නේ ඇහුවේ විඳීමත් එක්ක ඔය හඳුනා ගැනීම ඒකයි ඔය අඳුනා ගැනීමට සම්බන්ධයි හුඟක්ම ඔය ශුන්්‍යත අපපනිහිත නිමිති කියන දේවල්. ඉතින් ඒවා තියෙනවා නමුත් ගන්නෙ නැහැ. ඒකයි අනිමිත් අපපනිහිත ශුන්්‍යත කියන්නේ. එදිනෙදා ජීවිතේදී අපි හුරු කරගන්න ඕනේ. අරක නිමිත්ත තිබ්බට ගන්නෙ නැහැ. කවුරු හරි මොකක් හරි වචනයක් කියනකොට සමහර වෙලාවට ඒක රළුයි. ගොරෝසුයි. එයා ඉතින් ස්වභාවයෙන්ම රළු වෙන්න පුළුවන් ගොරෝසු වෙන්න පුළුවන් එයාගේ කතා බහ. එහෙම නැත්නම් හිතාමතා එයා රළු කෙරුව ගොරෝසු කෙරුව වෙන්න පුළුවන් එයාගේ කතාව උච්චාරණය. අපි එහෙම කරනවානේ. ඉතින් අපි දැනගන්න ඕනේ එතෙන්දී අනිමිත්ත වෙන්න. අර ගොරෝසු ගතියනේ නිමිත්ත කියන්නේ කුප්පන ගතිය. අපි ඕක අල්ලගෙනනේ තරහ වෙන්නේ. ඕක අල්ලගෙන යමනාප වෙන්නේ. ඉතින් ඔය තරහ වෙන්න අමනාප වෙන්න විදිහට ගන්නෑ අපි. අපි ඒක යාට දීලා නිකන් නිමිත්ත අතහරින. මේක රළු ගතියක් තියෙන තමයි. කවුරු හරි කියන්න පුළුවන් පේනවා නේද කතා කර හැටි. අර වචන කිව්ව හැටි කියලා. ඕක මතු කරලා දෙන්න පුළුවන් නිමිත්ත. එයා අපි ගන්නෑ නිමිත්ත. මේ නිමිත්ත එයාට දීලා නිකන්. ඒකයි ස්වභාවය. ඉතින් වේදනාවේදී උනත් වේදනාවේ ඔය සුඛ ගතිය වේදනාවේ නිමිත්ත. අපි දැන් මේ විශේෂයෙන් කතා කරන්නේ වේදනානුපස්සනාව කතා කරන නිසා වේදනාවේ නිමිත්ත නොගෙන ඉන්න ඕන. න නිමිත්තක් ගාහි. සුඛ ගතියක් තියෙනවා බොරු නෙමෙයි තියෙන්නේ. හැබැයි ඒක ගන්න රාග වශයෙන් ගන්න. ගත්තම නිය රාගානුසය වෙන්නේ. අන්නර නිමිත්ත ගත්ත නිසා රාගානුසය වෙන්නේ. අපි එච්චර එහාට කතා කරේ නැහැ මේ සාකච්ඡාව. නමුත් මේ ප්‍රශ්නෙට අදාළව මේක මතුවලා එනවා. ඊළඟට දුක්ඛ වේදනාවේ නිමිත්ත තියෙනවා. මොකද්ද? අර පෙළෙන ගතිය. එනවාට අපි ගන්නෑ. එතකොට ගත්තොත් පටිඝානුසය. මොන තරහ යනවා. ඉතින් අරකෙත් අර නිමිත්ත තියෙනවා නැත්තේ නෑ. නිමිත්ත තියෙන. ඊළඟට ඒකට හිත යොදවන්නේ අප්පනිහිත. දැන් අර පේනවාද කතා කර හැටි. පේනවාද අර වචන කියවපු හැටි. කියලා ඕක ඉතින් හිත යොදවන දිගින් දිගට. යොදවන්න යොදවන්න යොදවන්න මොකද වෙන්නේ? ඇයි මිච්ඡාපණ හිතන්නේ? වැරදි විදියටනේ හිත යොදවන්නේ. යොදවනකොටම සමාධිය නැති වෙනවා. ක්ලේශය ඇවිලිලා එනවා. තරහ එනවා. ඉතින් අනිත් පැත්තට රාග පැත්තටත් එහෙමයි. අර හොඳ ලස්සනට කරුණාවෙන් මිත්‍රශීලීව ආදරෙන් කතා කරපුවාම ඒක ඒක ඒකට නිමිත්ත ගත්තොත් ඒකට හිත යෙදුවොත් ඒත් අරකමයි වෙන්නේ. ඒ නිසා මේ රාතන් වහන්සේගේ ස්වභාවය නැත්තම් අපේ අපේ රාතන් වහන්සේ වම් පොඩ්ඩක් පැත්තකින් තියමු. අපි ශේව ශේකල හැටියට. මේක පුහුණු වෙන අය නිමිත්ත නොගන්න පුහුණු වෙන්න ඕන. පණිහිතය නොකරන්න ඕන. ඒක සම්මා පණිහිතයක් වෙන්න ඕන. මිත්‍යා පණිහිතය කරන්න හොඳ නැහැ. ඉතින් අපි පුහුණුවේදී ඒක පුරුදු වෙන්න ඕන. ඉතින් මම ওই වේදනාවට අල්ලලා කිව්වේ වේදනාව අනුව ගත්තත් අර වේදනාවේ සුඛ ගතිය දුක්ඛ ගතිය නිමිත්ත. මේ නිමිත්ත න නිමිත්තක් ගාහි වේදනාව ඇතුලේ ඉන්නව නමුත් නිමිත්ත ගන්න. මේ නිමිත්ත ගන්න නැතුව නම් අපපනිහිතයි. ඒ ඒ සුඛ වේදනාව පස්සේ හිත යොදවන්න අවශ්‍ය නැහැ. ඒක විඳ ඉවරයි. දුක්ඛ වේදනාව විඳ ඉවරයි. අර දිගින් දිගට හිත යොදවන ගතියනේ පනිහිත කියන්නේ. ඒක සම්මාපණීතයක් කොතන තියෙනව මේ මොකද සම්මාපණීතය ඕනනම් මේ සුඛ වේදනාව අනිත්‍යයි දුක්ඛ වේදනාව අනිත්‍යයි ආදී වශයෙන් ගත හැකියි එහෙමයි ස්වභාවය ඉතින් ඔන්න ඔය විදිහට ඔය එදිනෙදා ජීවිතේ අපි දැන් වේදනානුපස්සනාවට යොමු වුණු නිසා ඒ තුලින්මත් ඕක අපිට දකින්න පුළුවන් ඉතින් මම හිතන්නේ මේ ඒ කාරණේ ප්‍රමාණවත් තරමට මම පැහැදිලි කරා කියලා මට හිතෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. එතන එතකොට සම්මත පරියන්කේදී ඒ වේදනා වේදනාවයි ඒ සුඛය දැනෙන සංඥාවයි දෙකම තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. තියෙන තියෙන සංඥාවක් තියෙනවා වේදනාවක් තියෙනවා. වේදනාවක් තියෙනවා නේද? එතන පංචස්කන්ධය පරිහරණය වෙනවා. පංච උපාදානස්කන්ධයක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. අර ඒක ගත්තොත් මේ උපාදාන වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නොගත්තොත් උපාදානයක් නැහැ. එතකොට තියෙන්නේ පංචස්කන්ධය විතරයි. ඒකයි බුදු මේ කිව්වේ රාතන් වහන්සේගේ උප පංචස්කන්ධය විතරයි තියෙන්නේ. පංචස්කන්ධය පරිහරණය කරන කෙනෙක් හැටියෙන් රාතන් වහන්සේ දක්වන්නේ. අර සුඛය ඒ සංඥාවක් තියෙන වේදනාවක් තියෙනවා. මේ දෙක තමයි නිමිත්ත. නිමිත්ත න නිමිත්තක් ගාහි අනිමිත්තයි. ඒක ගන්නෙ නැහැ. එහෙනම් සම්මාස හොඳටම පැහැදිලි වුණා ඔබ වහන්සේට පාද නමස්කාර කරමු. අන්න නමස්කාර කරනවා. ආ එහෙනම් අසිරම තව ටිකක් එකතු කරොත් දැන් ඔය කතා කරේ يعني වේදනාව ගැනයි සුඛය ගැනයි සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි. එතකොට අපිට මේක දිහා මේ මධ්‍යස්ථව බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකම දැනෙනව තමයි. නමුත් ඒව අර වාසිකෝ වගේ ගන්න නැතුව ඉන්න හැකියාව තියෙනවනම් මේකයම් ප්‍රමාණයකට අපි ප්‍රගුණ කර ගැනීමක් නේද කියලා අපිට දැනෙනවා නේද? ඔව් ගන්නතෝ කියන්නේ අර රාග වශයෙන් සහ ද්වේෂ වශයෙන් ගන්න. ඒ කියන්නේ ඒකේ දුක්ඛ තියෙනවා, සුඛක් තියෙනවා. ඒ දුක්ඛ සුඛ දෙක නැහැ කියන්නේ ඒක තියෙනවා. නමුත් ගවය ගන්නතෝ ඉන්නවා කියලා කියන්නේ ඒක නොපෙනෙනව නෙවෙයි, නෑහෙනව නෙවෙයි, නොදැනෙනව නෙවෙයි, දැනෙනවා, පේනවා, ඇහෙනවා. නමුත් අපි ඒක රාග වශයෙන් කියන්නේ මේක ඇලිය යුත්තක් තවදුරටත් මේක පස්සේ පන්නාගෙන යා යුත්තක් විදිහට ගන්නෙ නැහැ මේක හේතුඵලයක් විදිහට අරන් තියෙනවා ඒක කරගන්නේ ඔව් අපි කරගන්නේ අර දුක්ඛයත් එහෙමයි දුක්ඛ සත්‍යයේ තියෙනව නැතුව නෙවෙයි ඒක කිසියම් දුෂ්කරතාවයක් තියෙනවා එතන පෙළෙන ගතියක් තියෙනවා ඉතින් ඒකත් ඉතින් හේතුඵලයක් හැටියට තියලා නිකන් ඕක පස්සේ පන්නන්න ඕක මේ නැති කරන්න ඕන ආදී වශයෙන් කියලා ඒක පස්සේ පන්නගෙන යන්නේ නිමිත්ත ගන්නෙත් නෑ ඊළඟට මේ අපපනිහිතයට ඒක පස්සේ ද්වේෂ වශයෙන් දිගින් දිගට හිතා හිත හිතා යන්නෙත් නෑ අරකේ රාග නිමිත්ත ගන්නෙත් නෑ රාග වශයෙන් දිගට හිත හිත යන්නෙත් නෑ ඉතින් ඒ අනිත් පැත්තට අර ශුන්්‍යතේටත් එතනින්ම වැටෙනවා මොකද මේ ඉතින් දුක්ඛය වුණත් සුඛය වුණත් ඉතින් මට ඕන හැටියට පවත්වන්න බෑ කියන එක දැන් තේරෙනවනේ. මං කැමති තාක් දැන් සුඛය ගත්තොත් මං කැමති තාක් කාලයක් කැමති ආකාරයට පවත්වන්න බෑ. අනත්තා. සුඛය අනත් අනාත්ම. දුක්ඛය ගත්තත් ඒත් එහෙම දුක්ඛ වේදනා. ඉතින් මං කැමති විදියට දැන් මං මගේ කැමැත්ත මොකද්ද දුක්ඛය සම්බන්ධයෙන්? නොවේවා නොඒවා කියන කෙනේ ඉතින් නොඒවා නොඒවා කිව්වට එනවනේ. එහෙනම් එතනත් අපිට අපි ශුන්්‍යතේටත් වැටෙනවා. ශුන්‍යං අත්තේනවා අත්තනීනවා. ඉතින් ඔය නොගෙන ඉන්නවා කියලා කියන්නේ ඔන්න ඕක. මේ සුඛ දුක්ඛ තියෙනවා සංඥාවක් තියෙනවා වේදනාවක් තියෙනවා. සංඥා වේදනා තියෙනවා නමුත් අර රාග වශයෙන්, දේශ වශයෙන්, මෝහ වශයෙන් ගන්නෑ. ඒක තමයි අර නොගෙන ඉන්නවා කියන එකේ අදහස. එහෙම පුළුවන් න ะ පුහුණු වෙන්න ඕන අපි ඇත්තට මේක භාවනාව පුහුණුවේ පුහුණු විය යුත්තක් නේ භාවේතබ්බ ධම්මයක් හැටියට නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක නිසා පුහුණු වෙන්න ඕන. අර අර නිමිත්ත ගන්න අවස්ථාවේ යෙදিলা තියෙද්දි නිමිත්ත තියෙද්දි නිමිත්ත ගන්න නැතුව නෑ මම මේක ගමන්නේ යා එහෙම කිව්වයි. නේ අර එනිකම ලොකු බර වචනයක් දාලා කිව්වා. නැත්තම් කැත වචනයක් දාලා කිව්වා. නැත්නම් අපහාසාත්මක වචනයක් දාලා කිව්වා කියලා අපි හිතමු. අන්න අර නිමිත්ත. ඉතින් අපි නෑ කමන්නේ. ඉතින් ඒක යාට දීලා නිකන්. ඔය ගන්නෑ. එහෙම පුළුවන් අපිට නොගෙරින්න. හැබැයි අරගේ බරගතියක් තියෙන දුක්ඛ ගතියක් තියෙන නැතුව නෙමෙයි. අර ඒ වචනේ දුක්ඛයි. එහෙම නැත්නම් සුඛයි. එයා හරි හොඳ වචනේ දාලා කිව්වා මේක. හරි නිකන් ඇලෙන ලාටු වචනයක් දැම්ම කියලා අපි කියන්නේ. රාග වචනයක් දාලා කිව්වා. ඉතින් ඒ ඒ යාගේ හැටි ඉතින් රාග වචනයක් දැම්ම කමන්නේ. මේ රාග නිමිත්ත ගන්න වචනේ ඇහුණා වචනේ රාග ගතිය කියන්නේ ඒ ගතිය තියෙනවා. මුදු මොලොක් සුකුමල ගතිය තියෙනවා. ආදරණීය ගතිය තියෙනවා. ප්‍රේමණීය ගතිය තියෙනවා. අපි ගන්න. නේ? ඒකයි අනිමිත්‍ය ස්වභාවය. ඉතින් ඕ නොගෙන හිටිය හැකි. සංඥා වේදනා දෙක තියෙනවා. නමුත් මෙතන අපි අපි දක්ෂ වෙනව නොගෙන. ඒකයි. ඉතින් හොඳයි මම හිතන්නේ අපිට කාල වේලාව නම් ඊට වැඩි ගන්න බැරි වෙයි. ඒක නිසා අපි තවදුරටත් ප්‍රශ්න ගැටළු ආදී තියෙනවා නම් අපි ක්‍රම දෙකක් අපි යොදා ගන්නවා. එකක් තමයි අපි ඊළඟ සාකච්ඡා වාරයේදීම ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කාල වේලාව යොදාගෙන පෞද්ගලික දුරකථනින් ස්කයිප් මාධ්‍යයෙන් කතා බහ කරන්නත් පුළුවන්. කොහොම නමුත් අද සාකච්ඡාව නිමා කරන්න කලින් මම කැමතියි මේ වේදනාවට සතිමත් වෙමු. වේදනාසු වේදනානුපස්සී විහෙරති කියන්නේ ඒකයි. අපිට ඕකට මේ විශේෂ අවස්ථා ගන්න අවශ්‍ය නැහැ. ඉතින් එදිනෙදා ජීවිතයේදීම ওই වේදනා තුන සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛ සුඛ වේදනා එනවා. හොඳට සතිමත් වුණොත් ඒකේ කිතිය දකින්න පුළුවන් විපරිණාමය දකින්න පුළුවන්. අර ධම්ම දෙන්නට එරිනාංශ කිව්වා. ඉතින් සමහර ඒවායි කිතිය සුඛං විපරිණාම දුක්ඛ. සමහර ඒවායි විපරිණාම සුඛං කිති දුක්ඛ. ওই විදිහට ඔබ දකින්න පුළුවන් ඥානං සුඛං අඥානං දුක්ඛ. සමහර වෙලාවට අපි ඔය අදුක්කම සුඛ වේදනාවේ ඉඳලා තියෙනවා. සෑහෙන වෙලාවක් ඉඳලා තියෙනවා දැනගෙන නැහැ. දැනගෙන නැහැ. ඒකයි කියන්නේ ඒක දැනගන්න කියලා. ඔන්න මම පෙලෙන්නෙත් නැති, පිනවන්නෙත් නැති අවස්ථාවකට මම දැන්පත් වෙලා ඉන්නේ. පෙලීමයි පිනවීමයි දෙක ගෙවිලා ගිහින්. ඒ නැතුව නෙමෙයි අර සංඥා වේදනා දෙක නැහැ නැහැ නෙමෙයි තියෙනවා ගෙවිලා ටිකක්. ඒ ගෙවුණු අවස්ථාව හොඳයි ඉතින්. හැබැයි ඒක සීනුවන උපද්දගෙන ඒක විඳින්න පුරුදු වෙනවා. දැන් ගෙවිලා තියෙනවා. සමහරු ගෙවෙනවට කැමති නැහැ. ගෙවි යනකොට බයයි. ඒක නිසා මේක වැඩි කරන්න බෑ. එහෙම නෙමෙයි. ඒ අදුක්කම සුඛ අවස්ථාවේ සීනුවණින් ඉඳලා ඒකක් බලන්න. ඒක හේතුඵල වශයෙන් දැකලා උපේක්ෂා වෙන්න බලමු. නිමිති වශයෙන් නොගෙන ඉඳිමු. මේකේ සුඛ ගතිය, දුක්ඛ ගතියනේ මූලික වශයෙන් මේ වේදනාවල නිමිත්ත වෙන්නේ. ඕකනේ අල්ලන්නේ යන්නේ. ප්‍රධාන වශයෙන්. ඉතින් ඒක නොගෙන ඉන්න බලමු. එතකොට ඒක ගැන හිත යදවීම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි දැනට අපි වේදනාව පිළිබඳ සාකච්ඡාව ඔතකින් නිමා කරනවා ඉදිරි ඊළඟ දවස වෙන්නේ අපි අද 25 නිසා අපි 27 වෙනිදා නැවත සාකච්ඡාවට එළඹෙන්නේ එතෙක් අපිට භාවනාව කරගෙන යන්න පුළුවන් වේදනානුපස්සනාව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සාකච්ඡාවට අවස්ථාවල් අරගෙන අපි සාකච්ඡා කරමු දැන් හුඟ දෙනේ හොඳයි මාධ්‍ය පාවිච්චි කරලා සාකච්ඡා කරනවා ඉතින් ඒ දේ කරමු එහෙමනම් අද සදාම්මම අපි මෙසේ නිමා කරනවා. ඒ වගේම මේ සදාම්මමට ආපු වෙලාවේ මට මේ ඇත්තන්ගේ සාකච්ඡාවක් ඇහුණා මම ඒක අහගෙන හිටියා පණිවිඩයකුත් දාලා තිබුණා ඒ පිළිබඳව. අපි මේ කරන දේවල් ලිඛිත මාධ්‍යයට ගන්න උත්සාහ කරමුද කියලා. ඉතින් මම හිතන්නේ එහෙම කරනවා නම් ඒක හොඳයි තව කෙනෙකුට කියවා ගන්න අවස්ථාවක් සැලසෙන නිසා. ස්වේච්ඡාවෙන් සමහර අයත් මේවා ලියලා කියලා දෙන්න ඉදිරිපත් වුණ බවත් අපිට පේනුණා. ඒකත් අපි අගය කරනවා. එහෙමනම් අපි කටයුතු පුළු පුළුවන් විදිහට ඉතින් නැවත ශ්‍රවණය කරන්න අවස්ථාවකුත් ලැබෙනවානේ මේක ලියනකොට. ඒක ලොකු දෙයක්. නැවත නැවත එක එක දේශනේ නැවත සැරයක් අහන්න ලැබේ. එතකොට තවත් හොඳ දෙයක් වෙනවානේ. ඉතින් ඒක නිසා මේ ඒ කටයුත්තත් අපි අගය කරනවා. එහෙමනම් අද දවසේ අපේ සදාමම මෙසේ නිමා කරනවා. අපි වේදනානුපස්සනාවට ප්‍රවේශ වුණා. තව ටිකක් ඉදිරියට අපි මේක යනවා. එහෙමනම් වෙනදා වගේම අදත් මේ සදාම් හමුවට සහ සම්බන්ධ වුණු එකතු වුණු පින්වත් හැම දිනාටම අපි අපේ අනුමෝදනාව ප්‍රකාශ කරමින් සතුට පළ කරමින් මේ ලබාගත් වූ අවබෝධය තුලින් වේදනාත්‍රය සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනා තුන මනවින් හඳුනාගෙන ඒවා නිමිති වශයෙන් ව්‍යංජන වශයෙන් නොගෙන උපේක්ෂා වෙලා වේදනාවට අනිශ්චිත වෙන්න පුළුවන් මට්ටමට අපිට ගොඩනැගෙන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානයෙන් අදත් අපේ සදහම් හමුව නිමා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි